දැන් අපිත් අද මේ අද මේ දවස් ආයතින අවසාන දවස් වශයෙන් ධර්ම සාකච්ඡාව සඳහායි මේ ආරම්භයක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට ඒ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න ඡාපයේ මතින් ධර්ම සාකච්ඡාව පටන් අරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ සති සතිය සම්පජඤ්ඤයත් සතිය සම්පජඤ්ඤය යන්න තීරණ කර දෙන්න දෙනෙමින් ඉල්ලා සිටිමි. එළියේ තියෙන අකුරණ හදන්න ඕනේ සම්පජඤ්ඤ කියලා මේක ජඤ්ඤ කියලා හැදෙන සතිය සම්පජඤ්ඤ යයි යන්න තීරණ කර දෙනෙමින් ඉල්ලා සිටිනවා අපි ජීස දවසෙත් මට මතකයි මේක කිට්ටුවේ ප්‍රශ්නයක් ආවා මේ සතිය කියන එක විස්තර කරන්නේ එළඹ සිටි සීය කියලා තමන් කරන වැඩේට කොයි දේද කරන්නේ කරන එකට සීය එළඹ සිටීමට සීය කියලත් කියනවා සත්‍ය කියලත් කියනවා. ඉතින් ඒක මේ <clears throat> ගාක් ඔය අටුවා පොත්වලත් එක බැලුවොත් සමාන කරලා පෙන්වන්නේ අප්‍රමාදී. අප්‍රමාදේ සමානයි සතිය කියලා ලියාගෙන තියාගත්තාම හරි. ඒකට අප්‍රමාදේ කියලා කියන්නේ ප්‍රමාද නොවීම. ඒතර ප්‍රමාද නොවීමත් තව විස්තර කරනවා කල යුත්ත කිරීමට ප්‍රමාද වෙන්න එපා නොකල යුත්ත නොකිරීමට ප්‍රමාද වෙන්න එපා. කල යුත්ත කිරීම ප්‍රමාද වෙන්නේ නැහැ කියලා කියන්නේ නිසි වේලාවේදී දන් දීම කල යුත්ත කිරීමක්. ඒක මේ අපි විශ්ින් කරන වැඩපිළිවෙලක් නොකලියුතු නොකිරීම කියලා කියන්නේ සතුම් මැරීම හොඳ නැහැ. ඒක නොකලියුතු නොමනා වැඩක්. සතෝරකම් කිරීම හොඳ නැහැ. නොකලියුතු නොමනා වැඩක්. කාමේ වර්ධව හැසිරීම හොඳ නැහැ. බොරු කේලා මිහිස් වචන කීම හොඳ නැහැ. ඒ නොකලියුතු දේ නොකර සිටීමයි, කලියුතු දේ කිරීමයි තමයි අප්‍රමාදී කියන්නේ. හැබැයි ඒකට අප්‍රමාදී කියලා කියන්නේ කලියුත්ත කිරීමට පමා වෙන්න එපා. දාන දෙන්න අවස්ථාවක් හම්බුනොත් වහාම මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්තා ඒ දාන කටයුතු කරගන්න. නොකල යුතු නොකිරීමට පමා වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සතෙක් මරන්න හොරකමක් කරන කාමෙන් පිළිබඳ ප්‍රශ්නකට එහෙම නැත්නම් බොරු කියලා මිහිසතන පරිසන ආපුවාම මේක මේ මේ කිසිම පැකිලීමක් නැතුව වහාම ක්‍රියාවත් කරන්න ඕනේ. ආයෙ පස්සේ අද කිරුවට කමන්න හෙට පස්සේ නතර කරන්න කියලා එහෙම නැතුව ප්‍රමාද වෙන්නේ නැති වෙච්චාම අපි එකට කියනවා අප්‍රමාදය කියලා. මේකේ මේ විරුද්ධ වචනේ ප්‍රමාදේ. සතිය විරුද්ධ වචනේ අසතිය. අසතිය කියලා කියන්නේ දැන් මේ කරාද නැද්ද කියලා මතක නැහැ. කරනකොට මුළු හිතින් කරන්නේ නැහැ. එකක් කල්පනා කරමින් එකක් කරනවා. ඒකට කියනවා අසතිය කියලා. ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ ඤ කියන පදයෙන් ආපික ඥානය කියන පදයෙන් ආපිකක්. පජඤ්ඤ කියලා කියන්නේ ප්‍රකාශ ලෙස හොඳට පිරිසිදුවට දන්නවා කියන්නේ. යමක් අපි ආවට ගියාට දන්නවා. එහෙම නැත්නම් ඒක තමයි වාඩිලා පැය ගණන් ඒක ගැන අහගෙන ඉඳලා මේ මාතෘකාව හොඳට දන්නවනම් පජානාති කියලා ඥාන ඥානාති කියලා කියන දන්නවා. පජානාති කියලා කියන හොඳට ප්‍රකාශ විදියට දන්නේ මාතෘකාව එයා එක්ස්පර්ට්. ඒතර සම්පජඤ්ඤ කියලා කියන්නේ හාත්පසින්ම දන්නවා කියන්නේ. සම්පූර්ණයෙන්ම විශේෂ වශයෙන් දන්නා දෙයට සම්පජඤ්ඤ කියලා කියනවා. එතකොට සතිය තමයි සම්පජඤ්ඤයට ඉඩ දෙන්නේ. සතිය නැතුව එක දෙයක් එක සැරයක් දැකපුවම දන්නවා තමයි. සත්‍ය කරන්නේ නැවත නැවත ඒකට හිත යොදවනකොට ඒ දේ පිළිබඳව විවිධ හැඩතල විවිධ අලගිය මුල ගිය තැන් අංග ප්‍රත්‍යංග තේරම දැනගත්තාම සම්පජන්‍ය කියනවා. මේකට සිංහලට දානවා සිහි නුවණ කියන පද දෙක. සිහිය කියන්නේ සතිය නුවණ කියන්නේ සම්පජන්‍ය. ඉතින් යමක් ඔබ සිහි නුවණෙන් කරුවේ නැද්ද කියලා අහපුවම කියන්නේ ඒකටම හිත යොදලා සතිය පිහිටවල ඒ ඒ මාත්‍රිකාව වෙන දේවල් වලින් පටන් නැතු ඒ මාත්‍රිකාවට ඥානීය ගෞරවය හිත යොදලා කරනකොට සම්පජාඤ්ඤය කියලා තමයි කියන්නේ. ඉතින් මේ සති සම්පජාඤ්ඤය දෙක මේ හැඳුතක් එක දිග එක දිගටම දෙක එක ළඟ තමයි වැඩ කරන්නේ. සතියේ තියෙන තැන විතර සම්පජාඤ්ඤය හැදෙන්නේ. එහෙම නැතුව සම්පජාඤ්ඤය පහළ වෙන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා මේ යම් කිසි මාතෘකාවක් යම් කිසි ශික්ෂාවක් යම් කිසි මේ කටයුත්තක් අපිට ලං කරගන්න ඕන නම් ඒ දෙයට තියෙන ලේෂ්ම ක්‍රමය තමයි ඒකට සතිය සම්පජාඤ්ඤය යොදවන්නේ. එතකොට මේ විදිහට සතිය පීඨොන් තැන් ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, දේවතානුස්සතිය, අසුබ අසුබ මරණසතිය, චාගානුස්සතිය කිය අනුස්සති හයක් අපේ ශාසනය සඳහන් කරනවා. ඒ මතින් තමයි විපස්සනා කරන තරම් සමාධියක් ඇති කරගන්නේ. ඊට පස්සේ විපස්සනා ඥානයේ තමයි සම්පජඤ්ඤය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ සතිය මේ සරුවචනන්සේ සඳහන් කරනවා මේ වී මේ ඔය මේ කලුහි නැති වගේ නැත්තම් ඔය මේ තිරිඟු තිරිඟු වල නණ්ඩුවක් කියලා එකක් තියෙනවා. වී නණ්ඩුව කියලා වී යටේ අග පුංචි ඉදි කට්ටක් වගේ කෝරක් තියෙනවා. ඒ වී නණ්ඩුව වගේ කියලා කියනවා සතිය. ආ ඒක මේ උහො මෙලක යල්ලපුවා සුතුස් කාල කඩලා යනවා. නමුත් හරියටම මරේට ආවුනොත් හැම විදගෙන යන්න පුළුවන් ඒක. ඒ නිසා වී යට අහුරක් කරන මේ මිරිකුවොත් එකක දෙකක නණ්ඩුව විදිනවා තමන්ගේ හැම පිළිකා හැදිලා තමයි නතර වෙන්නේ. මේ මේ හරි මෙලෙකයි හැබැයි හරියට ඇලයින්මන්ට් එකට වැදුනොත් විදගෙන යනවා. ඒ වගේ තමයි සතිය නුපුහුණු නම් ඒ කිසිම දෙයක් විනිවිදෙන්න බෑ කටපටපට වටගාලා කඩලා යනවා. හරියට ඇලයින්මන්ට් එක ආව නම් ඒකට කියනවා බල රේඛාව කියලා ඕන දෙයක් කපාගෙන යන්න පුළුවන්. ගියොත් මේ පැහැදිලිවම ඒ දේ ජය ගන්න තරම් හැකියාවක් තියෙන නිසා අපේ සත්‍ය හැම චෛතසිකේම අපේ තියෙනවා. හැම හිතකම සත්‍ය තියෙනවා. නමුත් සරුවචන් ආංශේ ඒක පිළිඅර ගන්නවා. ඕනම දෙයක් කරනකොට අපි ළඟ සතිය තියෙන නමුත් මේ වෙලාව එකක් ඊගා එකක් ඊගා එකක් ඒ සතිය එකින් එකට එකින් එකට yaadෙන්නේ නැති නිසා මේක නිසා යකඩ කෑල්ලක තියෙන අංශු වගේ තමයි කාන්දම් බලේ නැහැ. සතියෙන් කරන්නේ සතිය පිනනොට යකඩ කෑල්ල බෙහෙම තියලා කාන්දම් කෑල්ලකින් මෙහෙම ගානට ඇද ඇද හිටියොත් අර කාන්දම් බලය මේ යකඩෙට ගියාම යකඩෙත් වෙනවා කාන්දම් ශක්තියක් ඇති වෙනවා. තමයි එකම දෙයට නැවත නැවත හිතියොදනකොට තමයි ඒ මේ අපේ හිත දිශාගත වීම කාන්දමේ යකඩේ අංශු දිශාගත වෙච්චාම කාන්දමක් වඩටපත් වෙනවා වගේ අපේ තුල තියෙන බුද්ධ తত্ত্বය ප්‍රබුද්ධ తত্ত্বය ප්‍රඥාව ජීුණු වෙලා ඉන්නේ අර සතිය එකලස් කිරීමෙන් තමයි. එකම දිශාවකට හැඩ ගැන්වීමෙන්, කීකටු කිරීමෙන්, මේචල් කර ගැනීමෙන්, ශික්ෂණය කර ගැනීමෙන් තමයි මේ අපි ඒකට සතිය කියලා කියන්නේ. ඒ නිසා සතියක් අලුතෙන් අපිට එන්නේ නැහැ. අපි කොහොමද වුණක්වත් හැම වෙලාවෙම සතිය කියන එක විසිරිච්ච ස්වරූපයක් තියෙනවා. අර හාල් හාල් කළු හොයින ටීම් මිටියක් අරගෙන නැත්නම් තිරිඟුවට මේ කියන්නේ පෑහපු නැති ඇට මිටියක් කරන මිරිඟුව එකක් දෙකක් විතරක් විනිවිද යන්නේ මොකද්ද ලයින් වෙලා තියෙන නිසා. ඒ තමයි සතිය ලයින් වුණොත් ඒකට කියනවා ලයින් වෙච්ච නැති හිතක තියෙන්නේ මෝහ පටල නොදන්නා තාකල් සංසාරේ අපි දිගටම ගෙනව මේක ස්ථිරයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්ත මෝඩකම. නමුත් සතිය හරියට යෙදුනොත් අර මෝහ පටල කපාගෙන ඒ චිත්තක්ෂණයම පෙන්වන්න පුළුවන් මේ බලපු දේ නම් නිට්ටය නෑ අනිත්‍යයි. මේ බලපු දේ නම් සුඛයක් නෑ දුකයි. මේක නම් ආත්මයක් නෑ අනාත්මයි කියලා අර මෝහ පටල කැපීමේ ශක්තිය තියෙනවා. ඒකයි ඔය කියන්නේ මේ බණක් අහගෙනකොට භාවනා කරනකොට ඒක පාරට සත්‍ය අවබෝධ සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒ සතිය හරියටම බල රේඛාව පිහිටියාන යන්න පුළුවන්. සාමාන්‍ය උපමාවක් විදිහට ගත්තත් ඩ්‍රිල් කට්ටක් කියලා විදිනකොට ඒ අමුණවා ගන්න අවුලවා ගන්න හරියම මේ කිසිම ආදි අසන මොකද මේ මේ නිදර්ශන ගැලපෙන්නේ පිරමිඩ විතරයි පිරමිඩත් ඉතින් ඔවා ගන්න කාටද ඩ්‍රිල් එකක් තියලා අල්ලන්න යකට තහඩුවකට නම් කට්ට තිබ්බ ගමන් හැම තැනම දూరుනවා එක තැනක හරියට ගමන් ඕන තැනටම ඉතල පොන්චිය තියලා ලකුණු කරලා එතන තියලා අල්ලන්න ඕනේ. ඊට පස්සේ කට්ට අවුලව ගන්නවයි කියලා වෙනම ජොබ් එකක් තියෙනවා. මේ මනුස්සයා හොඳට කකුල් දෙක පතුරු අල්ලගෙන ඒකට තියලා හොඳට අවුලව ගන්නවා. අවුල ගත්තට පස්සේ ඒක දිගේ කාගෙන. එතකොට පොඩ්ඩක් අර ඇල වුණොත් ටක් ගාලා කඩලා ගන්න යනවා. ඊට පස්සේ අර ගත්ත බල රේඛාවත් එක්ක හරියට කට්ට තියාගෙන යනවනේ. ඉතින් ආයෙ ගන්නවා ආයෙ දිනවා ආයෙ දිනවා විදගෙන විදගෙන යනවා. අන්න ඒ වගේ තමයි මේ සතියත් බොහොම ෆ්‍රජයිල්. චෝක් කැල්ලක් වගේ. හැබැයි එල්ලෙදි ගේම තියාන ගියොත් යකඩයක් විදගෙන යන්න පුළුවන්. අමාරුම දේ තමයි අවුලව ගන්න. ඉස්සෙල්ලාම අවුලව ගන්න කැස්පර්සෝ ෂීට් කැල්ලකට ඇණයක් ගහන්න ගියත් අමාරුම දේ තමයි විශේෂයෙන්ම උඩ සීට් එක තියලා සීලින් ගහනකොට ඒ ඇණේ අවුලව ගන්නයි කියන්නේ. හරි අමාරුයි. කාන්තාවක පැත්ත කියනවා ලිප අවුලව ගන්නයි කියන්නේ. ඊතල කාලේ ලිප පටන් ගන්න අවුලව ගන්න ගියාම ඉතින් හරියට කේන්තියක්. ඉතින් පීයේ මිට හරි කමන්නේ දාලා මොකද ඔක්කොම තෙමින් තෙමලා මේ වගේ වෙලාවක පීමිට හරි කමන්නේ නැහැ අවුලව ගන්නවා. ඉතින් ඒකට කාරණේ පුංචි පුංචි ලී කෑලි අරගෙන කඩදාසි මේ කඩදාසි කෑලි තියලා මොන මොනාට දාලා යන්තම් අවුලුව ගත්තොත් ඒක ඒක විසින් පත් වෙලා යනවා ඕනේ වැඩක නිසා සත්‍ය පළවෙනි සැරේ එහෙම සත්‍ය පිහිටවනක සත්‍ය අවුලුව ගන්නවා කිව්වහම මේක සංසාරෙට මේක සැරේ කරන්න ඕනේ මුළු සංසාරෙට මේක සැරේ ඊට පස්සේ කවදාකවත් ජීවිතේ අමතක වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා කවදා හෝ මේක කරගත්තොත් ඊට පස්සේ ඒක දිගේම කරගෙන කරගෙන යන්න ඇලයින්මන්ට් එක නා. ඒ කියන්නේ අර බුරු ඩ්‍රිල් කට්ට වගේ ඇද කෙරුවොත් කඩලිය. ඇද කරන්නේ නැතුව දිගට කරගෙන යන්න. එතකොට සම්පජඤ්ඤේ ඒ අනුව පිටිපස්සෙන් ඇවිල්ලා වැඩ කරනවා. ඒතෝ ඉදිකට්ටයි නූලයි වගේ ඉදිකට්ටෙන් මහගෙන මහගෙන ගියාම ඉදිකට්ට හැමදාම රෙද්ද තියන්නේ නැහැ ඉදිකට්ට අයින් කරනවා. ඒත් අනෝ එන නූල ගැටේ දාගෙන ගැටේ දාගෙන යනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය කියන එක ඉදිකට්ටයි නූලයි වගේ ගුණයි කරත්තයි වගේ මේ කරත්ති ඉස්සලා යන්න බෑ ගුණාම ඉස්සර කරන්න. සතියෙම ඉස්සර කරන්න ඕනේ කෙරුවොත් සම්පජඤ්ඤය එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සම්පජඤ්ඤය ගැන කල්පනා කරන්න එපයි කියනවා. Taman කල යුත්තේ සතිය පිහිටුවීමයි පීඨෙවට පස්සේ මට සම්පජඤ්ඤය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ අනිවාර්යයෙන් මේක වෙනවා. ඒ නිසා අපිට තියෙන ඉස්සල්ලාම මේ එළඹිච්ච අරමුණේ මේ කොහොමද මට මේකෙන් මේ විපස්සනා ඥාන පහළ වෙන්නේ කොහොමද මට මේකෙන් අදී ධ්‍යාන පහළ වෙන්නේ කියන ප්‍රශ්නයක් ඕනේ අරමුණේ සතිය පිහිටීම දන්නවනම් අනිවාර්යයෙන්ම සමාධිය එනවා සමාධිය ආවනම් ප්‍රඥාව පහළ වෙනවා. ඒක නිසා සතිය පිහිටීම තමයි ප්‍රධාන කාරණාව මේ ක්ලියර් මේ සම්පජඤ්ඤයට කොම්ප්‍රිහෙන්ෂන් මොකක් හරි හත්පසින් දැනගැනීමේ ශක්තිය නොලෙජ් නෙවෙයි කොම්ප්‍රිහෙන්ඩ් කරනවා කියලා. ඒ දේ නිකන් ආවට ගියාට මතු පිට දැනගත්තා නෙවෙයි සම්පූර්ණ අලගිය මුලගිය සේරම හේතුඵල සම්බන්ධතා පිට ලෙල්ල කොහොමද ඇතුළ කොහොමද කියලා කොම්ප්‍රිහෙන්ඩ් කරනවා කියලා තමයි කියන්නේ. සම්පජඤ්ඤයට. ආ ඒ කියන්නේ සතිය කියන එක අඳුන්ලා දෙන්න ඕනේ එක සැරේ ඊට පස්සේ ඒ බුද්ධිලට ඒ ආනාපානය ගත්තා නම් පිම්බි හැකිලිමර කොහොමද යොදන්නේ යනකොටකොට කොහොමද දන්නේ කියන ඒකම තමයි නැවත නැවත කරන්නේ. ඒකට මට මතකයි මම නිල්ලඹ ඉන්නකොට මේ ඉතින් හිටියා ડોક્ટર ෆර්නෑන්ඩෝ කියලා යා මේ ඩෙන්ටිස් කෙනෙක්. ආමතර ජාතියෙන් තමයි බණ උගන්වන්නේ මිනිහට ඉංග්‍රීසියෙන් තමයි තේරෙන්නේ. ඒක කවුරු හරි මාතෘකාවට බැස්සොත් ඒකටම ඇවිල්ලා කියලා දෙනවා. ඒක යාගේ එකම විනෝදාංශය ඉච්චරයි. ඊ දවසක් මම නිල්ලඹ ගියාට පස්සේ මාව මේ පැත්තේ හිටපෙකන මම මේ පැත්තට අනගහන ගියා. ගියාට පස්සේ මේ එතෙන්ද ගියාම මේ බතලේ ගලයි ඌරගලයි පේනවා ඒක දිගට. පිටිපස්සෙන් තියෙනවා ඌරගල ඌරගල කන්ද සාමාන්‍යයෙන් මේ ඌරග පිට වගේ තියෙන. ඒක ඉස්සරහින් බතලේ ගල තියෙනවා ඉස්සරහින් මේ බයිබල් රොක් කියලා කියන්නේ. බතලේ ගල පිටිපස්සේ ඌරගල ඉස්සරහ පැත්තේ. ඉතින් ඕකේ මේ මේ ඈතින්ලා බලනකොට කඳු දෙකක් පේන්නේ නැහැ. දෙකම එක පාටට බොඳ වෙලා වෙයි. ඉතින් යා මයින් ඇහුවා මෙතන දිහා බලමින් බැලුවට මට ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් මං කමෙම මේ කන්ද පේනවායි කියලා. ඊට පස්සේ එතරයි ඒගොල්ලෝ ගියා. ඉතින් වෙන මොනවා ඊට පස්සේ දවසේ කාපුවාම ඌරගලයි කන් බතලේගලයි ඇතුළ මීදුම් බාලා. එතකොට බතලේගල ෂෝක් එකට පේනවා ඉස්සරහින් මීදුම් බාලා කියලා. ඊට පස්සේ කිව්වා දැන් මොකද කියන්නේ කියලා. මං දන්නේ ඉස්සරහින් බතලේගලක් තිබුණා කියලා පේන්නේ අර මීදුම් පාටිය නිසා දැන් කඳු දෙක වෙන් වෙලා පේනවා. එච්චර එදා පාටම එච්චරයි. ඊට පස්සේ ගිහලා දැන් බලන්න කිව්වා. දැන් හොඳට බලනකොට බතලේකල ඉස්සර ඌරගල ඌරගල ඉස්සර බතලේකල ෂෝක් එකට දැන් පේනවා. ඒ පාරක් වෙන් කළ දැක්කට පස්සේ පේනවා. දැන් ඕක නොදකින්න පුළුවන්ද කියලා. ආයි මේක බැලුවට පස්සේ බතලේකල පේනකම් බලනවා බලනවා බලනවා. මොකද දන්නවා මෙතන එකට බොඳ වෙලා තිබුණාට මේක දෙකක්. ඊට පස්සේ දවසේ ඉල්ලයි ඒක බලනකොට ඒක පාරටම දන්නවා බුද්ධ වෙලා පේනකොට මෙතන අර මීදුම දැකපු දවසේ වෙන් කළ දැකම නිසා මේක ආය එකයි කියලා පිළිගන්න අපි ලෑස්ති වෙන්නේ අපි දන්නවා මේක දෙකමයි කියලා. ඉතින් කෝක තමයි සත්‍ය කියලා කියන්නේ හොඳට ඒක ඉස්සලාම දවසේ මීදුම නැද්ද දවසේ බලලා ඔතන දෙකක් තියෙනවා කියලා කිව්වට සද්ධාවෙන් බාර ගන්නවා මිසක හිත වදින්නේ නැහැ. ඔය දෙක අතර මැද මීදුමක් ආවට පස්සේ දැන් මේ කඳ දෙකක් එකට ලයින් වෙලා තියෙන පිටිපස්ස කඳ ලොකු ඉස්සර කඳ පොඩි පේන්නේ නැහැ. ඒක වෙන් කළ දැක්කට පස්සේ අනිත් දවසේ හිත ලෑස්තිලා එකයි කියන්නේ. හිත එකයි කියලා කිව්වොත් බල බල ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කොහොම හරි මේ දෙක ඩිසෙන් කරනවා, වෙන් කරනවා. අන්න ඒ වගේ තමයි සතිය. අපි ඉස්සර කොච්චර අනිත්‍ය, නිට්ටය, නිට්ටය, නිට්ටය කියලා උගන්ලා තිබුණත් සතිය ගිහිල්ලා වැදින පටන් ගත්තොත් අනිත්‍ය දකින්න තෙක් ඉන්නේ වැඩ කරනවා. දිගටම වැඩ කරන බුදුආමතරොත් නෙවෙයි ඒක ධර්මතාවයක්. ඒ නිසා සතිය පිහිටියට පස්සේ ඒක වයින් කරපු බොනික්ක වගේ ගිහිල්ලා සම්පූර්ණ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ බලලා ඉවර වෙනකන් කවදාකවත් කෘත්‍ය බහ තබන්නේ නැහැ. ඒකට කියනවා පක්ඛන්දනේ කියලා. කොච්චරක්වත් ඒක දකින්නකම්ම ගහ ගහ ඉන්නවා. මේ කාරණා ඉවර කරන්නේ සතියේට සතියේ පටන් ගත්ත කෙනා නිවන් දකලා මිස් කවදාකවත් සතිය කියන ධර්මය අමතක කරන්න බෑ ඊට පස්සේ. එක සැරේයි උට පුරුදු කරන්න ඕනේ. එතකොට දකින දකින දේ ඒ වගේ දේවල් මේ වෙන්කොට දැනගන්න ගතිය විමසුන් නුවණ දිකටෝම සතිය තියෙන කරාට එන්න බඩ. ඒ නිසා ඉස්සල්ලාම අපි කාට හරි නෑදෑකමකට හෝ ඇඳුනුකමකට හෝ සහෝදරකමකට හෝ උගන්වනවනම් උගන්වන්න ඕනේ මේ මනුස්සයාට සතියයි. ඊට පස්සේ ඒක දේවල් ටික යොද යොදා බලන එක එයාගේ රුචි අරුචිකම් වල සිද්ධ වෙනවා. ඒ නිසා පළවෙනි වතාවට අප්‍රමාදේ උගන්න ගත්තා නම් සතිය උගන්න ගත්තා නම් ඊට පස්සේ ඊතුරු ධර්ම තේරම ශ්‍රද්ධාව, වීරිය, ප්‍රසන්න සමාධි, ප්‍රඥා පෙළ ගැහිලා ඉන්න පටන් ගන්නවා. අන්තිමට මේන හොඳම අධි යෝජාවට තමයි සම්පජඤ්ඤය කියන්නේ ඥානෙට සත්‍ය තිබුණා නම් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඊගාව මට්ටම තමයි ඥානෙ. ඒක ඉතින් පුද්ගල ભેදයේ හැටියට ඥානෙ බාටපත් වෙන්න ටිකක් කල්යන් දිට තියෙන නමුත් සත්‍ය පුරුදු කරපේකාට ඥානෙට නෑවිත් නතර වෙන්න බෑ. නතර වෙන්නේ නෑ. ඒකයි සරුවච්චන් ආංශේ මේ ලෝකෙට අඳුන්ලා දුන්න රහස තමයි සති. අනිකුත් ආගම් වල තිබුණ සද්ධාව තිබුණ, වීර්යය තිබුණ, සමාධිය තිබුණ, ප්‍රඥාව තිබුණ. නමුත් මේ සතිය කියන එක අඳුන්ලා දීලා තිබුණේ නෑ. මේ සතිය කියලා කියන්නේ යමක් දිහා පූර්ව නිගමන වලින් තොරව බලන එක. මන්ද කියලා බලන්නත් එපා නරක කියලා බලන්නත් එපා. අලුතෙන්ම බලන්න වගේ පොඩි දරුවෙක් බලන්න වගේ ආනාපාන දිහා බලන එකයි සතිය කළ යුත්තේ. එතකොට ඒක අපි පෙන්ලා නොදැක්ක පැතිකඩ රාශියක් පේන්න පටන් ගන්නවා. මේ අන්තරව කවුද කැමති? ඒ කියන්නේ තම තමන්ගේ අත්දැකීම් වල හැටියට සතියේ පිළිබඳව කියලා දෙන්න. ඔව්. يعني අපි හැම කොයි එකටත් අපිට එක්ක ලෝභය හරි එක්ක දෝෂය හරි මෝහය හරි අනිවාර්යෙන් බලන්න බලන්න හැම තැනම තියෙනවා. සතියේට ඉතින් අර ඒ තියෙන බව දන්නවා. අපි දැන් යමක් දිහා බලන්නේ කබර ගෝයා තල ගෝයා කරගන්නේ ඛණ්ඩම තමයි. වගේ දේවල් අපි හොඳයි කියලා කියන්නේ අපිට මොකකින් හරි ඒකේ ආත්ම සන්තුෂ්තියක් කරන් දීලා තියෙනවා. ඉතින් අපි ඒකට ලෝභ කරනවා. යම්කින් අපේ ආත්මයට කෙලසීම කෙනහිල්ලක් නැත්නම් ඒකට ද්වේෂ කරනවා. ඉතින් අපි ඊට පස්සේ ඒක දකින්නම අර ලෝභයෙන් ද්වේෂයෙන් කියන කණ්ණාඩිය හරහන තමයි. ඉතින් සතිය ඇති කරන්න හදන්න ඕන අන්නේ ලෝභයට යට නොවි ද්වේෂයට යට නොවි ඇති සැටිය බැලීම කියලා කියනවා. මේ පූර්වනික මොනින් තොරව බලනවායි කියනවා. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවකින් තොරව බලනවායි කියලා කියන නිසා පළවෙනි සැරේ ප්‍රතික්‍රියා සහිතයි. දෙකෙත් තියෙනවා තුනෙත් තියෙනවා හතරෙත් තියෙනවා ටික ටික ටික ටික තමයි අර ප්‍රතික්‍රියාවෙන් අයින් වෙලා සතියට මුල් තැන දීලා බැලීම සිදු වෙන නිසා ආනාපාන ඉස්සලා බලනකොට කොහොමඩක්වත් ඒ පුරුදු ලෝභ දෝෂ මොහ සහිතව තමයි බලන්නේ. බොහෝ වෙලා බලනෝ තමයි ආනාපාන තුනී වීමක් දෙක අතර වෙනසක් නැති බවක් කොච්චර සතිය පිහිටුපේකනවත් වෙලා යන්නේ අර මුලින් මුලින් තියෙනවා මකලා මකලා මකලා කන්නාඩි පිරිසුදු කරනවා වගේ තමයි එකම අරමුණ බොහෝ වෙලා බැලීම තමයි මේ සතිය පිහිටීමට බුදුජානනාංශය අපිට දීලා තියෙන වැඩපිළිවෙල. ඒක කියන සත්‍ය පිහිටුවීම කියලා. ඒ සම්මාසය ඒ කියන්නේ ඒකට හේතුව හැම වෙලාවෙම අපේ හිතේ සතියක් තියෙනවා. ඒක කවුරුවක්වත් ඔය කවත් කියන්නේ කොච්චර නෑ කිව්වත් එහෙම එකක් නැත්තේ නෑ. නමුත් ඕක පොඩි පටලවිල්ලක් කළා දෙනවා අටුවාවේදී අභිධර්මයේදී කියනවා මේ එහෙම එකක් නෑ කියලා. නමුත් අර සමිද්දි සූත්‍රය සහ සාරිපුත්‍ර සූත්‍රයේදී බොහෝම ලස්සන දෙක පෙන්නලා තිනවා ඕනම විතක්ක ਵਿਚාර තියෙන හොඳ නරක ඕනම දැනගන්න. සතිය අධිපතිකම් කරනවාමයි. නමුත් වෙලා දෙයක අන්‍ය විහිිතයි. එකකට එක සැරයක් අනිකට අයින් සැරයක්. ඉතින් හැම හැම චිත්තයකම තතිය තියෙනවා. එකම ඒ හිත එකම අරමුණට දැමිල්ලෙන් තමයි අර එන සතිය එක දිහාවකට එක ගොනුවකට කීකරු කර ගැනීමක් කරන්නේ. මේ ශාපිට සතිය පිටවෙයි කියලා මොනම ගිනි අඟුරක්වත් අලුතෙන් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන එක ගොනු වෙන එක විතරයි. නිසා අන් යනවා කර රැස් වී දෙයිවත් උඩින් යන්න පුළුවන් මොනක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව නිකන් බොරු. මේ බලන දේ මොකද්ද කියලා ඇති හැටි දැක ගැනීම පමණයි සතියෙන් කරන්නේ. ඒක ඉතින් අර විදිහට සමතේට යොදලා මේ අර කියන අභිඥා ඥාන වලට ගියාට පස්සේ මැජික් පෙන්වන්න බැරි නෑ. සතිය කියන්නේ ඊට වැඩිය මූලික ප්‍රාථමික අවධියක්. ඇත්ත ඇති හැටියෙන් බැලීම ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම තමයි සතියෙන් හම්බෙන වහා ලැබෙන ප්‍රතිඵලය. දුරදිග ගියාට පස්සේ තමයි අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය කියන ඇති සතිය දැකීමෙන් තමයි අපි ශාසනීය සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊගා ප්‍රශ්නට ගමු. ඊයේ දේශනදී ඔබ වහන්සේ දේශනා කළා නාම රූප පරිච්ඡේඥාන සම්මසන ඥාන ආදී ලැබීමේදී අරමුණේ මුල් මුල බැලීම මැද බැලීම අග බැලීම ආදී බැලීම පැහැදිලි වෙන බව මෙසේ බය භංග ආදී ඥාන වැඩිීමේදී ඒ අවස්ථාවල මේ අවස්ථා ඥානයයි ඒ ඒ අවස්ථාවල මේ අහවල් ඥානයයි වැටහි යනවාද නැත්නම් කලින් දැන සිටිය යුතු කරුණාකර පැහැදිලි කර දෙන්න. මේකෙදිත් ඔය කියන නාම රූප පරිච්ඡේ ඥාන, පච්ච පරිඥා ඥාන, ලේබල් මොනවත් නැහැ. මේ මම දැන් ඉන්නේ නාම රූප පරිච්ඡේ ඥානය කියන්නේ කවුරක්වත් නැහැ. ඒක ඇත්තට මේ පස්සේ දීපු සම්මතනේ. ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. අරමුණ තියා එකම අරමුණ තියා බොහෝ වෙලා බලාගෙනකොට පරණ දැක්ම නෙවෙයි එන්නේ එන්නේ අලුත් වීමක් වෙනවා. ගන්නකොට මම මේ බලාන ඉන්නේ ආස්වාසය මේ මගේ බලන හිත ඒ බලන හිත ආස්වාසයත් එක්ක මූණට මූණ දාලා ඉන්නවා ඉන්න දෙකක් තියෙනවා බලන හිත තියෙනවා හිත වෙන ආනාපානේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා කියලා මේ දෙක පැහැදිලි වීම කොටින්ම නැත්නම් කියනවා අපි කණ්ණාඩියකින් මූණ බලන වෙලාවේදී ඒ කණ්ණාඩිය එකක් ඇති වෙන ප්‍රතිබිම්බ එකක් කියලා දෙකක් නේ කණ්ණාඩියේ තියෙන මේ පිළිඹු කරන gati නිසා ඒ ඇති වෙන එකක් තියනවා කියලා දන්නවනම් අපිට ඒ පේන ප්‍රතිබිම්බය අල්ලන්න ඕන කමක් නැහැ. ඉල්ලවා වගේ. ඉල්ලවට ඒක දන්නේ නැති නිසා තමයි අර කල්ලන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ ආනාපානෙත් මේ සතිය හොඳට පිහිටවගෙන යනකොට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න අප්පුඩියක් ගහන්න හරි දෙකක් ඕන. ප්‍රතිම කියනවා අර කග්ගවිසාන සූත්‍රයේ තනි වලල්ලක් දාගෙන හිටියට අතට කවදාකවත් සද්ද නැගින්නේ නැහැ. අඩු ගානේ වලුරු දෙකක් දැම්මොත් එතෙල්ල කච කචේ තමයි. දෙන්නේ එකතු වුණොත් ඉවරයි. ඊට පස්සේ කච කච කච කරනවා. තනි මනුස්සයට කතා කරන්න බෑ. ඒ වගේ දෙබසක් එන්න නම් දෙන්නේ කොහොමද? ඒ වගේ හිතට මොනවාරි වෙන්න නම් දෙකක ගැටිල්ලක් ඕන. ඒ නිසා මේ මහායාන බුද්ධහම කියනවා මේ මේක පිළිති කළ දෙන වෙන පැත්තකින් තනි යතේ අප්පුඩියේ සද්ද මොකද්ද කියලා. තනි යතින් කොච්චර ගැහුවත් අප්පුඩියක් වෙන්නේ නැහැ. අද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒකට කෝන් එකක් දෙනවා මේ ප්‍රේලිකාවක් දෙනවා තනි යතේ අපුඩේ සද්දේ මොකද්ද කියලා. වගේ හිතට විතරක් කවදාකවත් යමක් අත්දකින්න බෑ. වයිරින් ඇවිල්ලා වදින දෙයට පමණක් අත්දගෙන ওই දෙකේ ගැටුමක් ඕනේ. නාම රූප පරිඥාන කියලා කියන මේ දෙක දෙකක් බව තේරුම් ගන්න එක. මේ ඇවිල්ලා වදින හුස්ම රැල්ල මේ දැනෙන උණුසුම් සිසිල් ගති. එනතම් මේ තමයි මෙනෙහි කරන හිත කියලා. ඉතින් ඒකට මේ නාම රූප පරිඥාන කියලා කිසිම මේ ත්‍රිපිටකයේ එක තැනකවත් නැහැ. අටුවා කාලෙදී ඒක දීපු නම්. ඉතින් මෙව එකක් කියවපු ගමන් බනට ඕම් පැත්තක දාලා ඉතින් නාම රූපෙට පස්සේ මොකක්ද එන්නේ? ඊගාට මොකක්ද එන්නේ? ඉතින් ගණන් කර කර ගණන් කර කර ඉන්නේ. නොකියත් බෑ මේක කියලාත් බෑ. ඉතින් ගෙදර යනකොට මොනවා හරි ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ. මම අන්දේ නාම රූප පරිච්ඡේදය අරගෙන ආව යනකොට පත්‍ය පරිකා ඥානවා ගෙනියන්න වුණොත් අන්න භාවනා රිට්‍රීට් එක හොඳයි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කීයකිනේ මම යනකොට ගිනාවේ මේක යනකොට දැන් මේක ගෙනිච්චයි කියලා ඕක තමයි ඉල්ලන්නේ. ඒ අර මාන්නේ එක ස්වරූපයක්. මාන්නේ කියලා කියන්නේ ඔය වගේ තමයි මනිනවා. හැම වෙලාවෙම මනිනවා මං එනකොට මේක ගෙනාවා යනකොට මේක ගෙනිච්චොත් හොඳයි කියලා. හොඳයි ඒක නරක දෙයක් නෙවෙයි එහෙම වෙනවනම්. නමුත් මේ මේ ලේබල් වලට ඒ අර ප්‍රඥප්තිය වලට අහු වෙන එකයි මේකෙන් පේන්න තියෙන ඉතින් හැබැයි භාවනා කරන කාලේ මටත් තිබුණ ඉතින් පිස්සුවක් තමයි ඒක. ඒ වගේ පිළිබඳ අහු වුණොත් ඒ කියනවා කියනවා කියනවා කියනවාමයි. ඉතින් කියලා බලන මේ මම මම පාඩම් කරනකොට භාවනා කරනකොට මට මේව අහුවෙලා තියෙනවද නැද්ද මොකද්ද කියලා ඒ ගලප ගලප බලන එක ඒක හොඳයි නරකයි දෙකම තමයි. ඒත් ඒක දැනගන්න ඕනේ හිතේ ඇබ්බැහියක්. මේක මේකට යට වෙන්න එපා. තියෙන රෝගයක් කාටත් තියෙන රෝගයක්. මට මතකයි ඉස්ලාම ඔය මහසිසාරික පොත කියවද්දී ඉංග්‍රීසි පොත. ඒකදී ඒ ශාන්සේ ලියලා තියෙන උද්‍යප්පේ ඥානය කියලා කියන්නේ මේ පැත්තෙන් ඉර නගිනවා මේ පැත්තෙන් ඉර බහිනවයි කියන එක විතරයි. මේ උදය මේ වය. මම මොකයි හරි ඒක තේරෙන්නේ නැහැ. මෙවට උද ඉර නගින මෙවට බා ඔච්චර උදේ වයි කියන්නේ ඔච්චරයි කියලා. ඉතින් ඒ ශාන්ති කියනවා ඔක බලනට ආස්වාසය මේ ඇති වුණා මේ බහැලා ගියා. මේ ප්‍රසවාසය ඇති වුණා මේ බහැලා ගියා. එච්චරයි. ආස්වාසය මුල ඇති වෙලා නැති වෙලා යනවා. මැද ඇති වෙලා නැති වෙලා යනවා. අග ඇති වෙලා නැති වෙලා තමයි උදේ අභිඥාන කියන්නේ. ඉතින් බලන්න අයියෝ කද කියලා හිතන ඒ වෙලාවට. ඉතින් ඊට පස්සේ මම හිතුවා දැන් ඉතින් මේ ජීවිතේ මේක ලබන්න පුළුවන් දෙයක් ඒ කියන්නේ. මේ සාසි කියන විදිහට පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාව නිසා මට ඒක තේරුනේ නැහැ. ඊපස්සේ ඔය මේ ඥානාරාම සාසික පොතේ සත්‍යවිසුද්ධ සා විදර්ශන ඥාන කියනකොට බොහොම ලස්සනට හරියට වැඩි ඩිංගිත්තක් විස්තර සහිතව සිංහලෙන් තිබුණා. ඉතින් ඒක බලන්න ගියේ ලංකාවේ ආම්සුකෙනෙක් ලියලා තියෙන්නේ. ඉතින් කියවනවා. කියවන ගමන් භාවනා කරන බලනවා ඇත්තට මේ සමහර වෙලාවලට ඒ වගේ පේනවා. නමුත් ඒක කවදාකවත් එහෙම ස්ථාවර ස්ථාන නෙවෙයි. ඒක මේ කරගෙන යනකොට ඒ දවසේ හිතේන එකලාස අනුව යම් යම් ගැඹුරු තැන් වලට එනවා ආය වහාම අර හිතපො අවුල් තත්ත්වයට ආයපත් වෙනවා ආය ගැඹුරු තැන්ට යනවා ආය අවුල් තත්ත්වයටපත් වෙනවා ඒ වගේ නිතර යන්නේනවා ඉතින් ඒ නිසා එක සැරයක් මේ ඒ සංසිද්ධියක් දැක්කට ඒ ඥානය පිළිබඳ සම්පූර්ණ දැනුමක් අපිට ලැබුණා කියන්න බෑ නමුත් ඒව නොලබපු කවුරුත් නැති තරම් කවුරුත් වගේ ඒ තත්ත්වයට යන්න පුළුවන් අපිට ඕන කරලා තියෙන එක දැනගෙන ගිහිල්ලා මෙච්චර වෙලා ඉඳලා මෙච්චරකින් එන්න පුළුවන් වගේ කියන ශක්තියක් ආවොත් විතරයි අපිට කියන්න පුළුවන් ඉන්නේ ඥානය පිළිබඳ මට දැන් අවශ්‍යයක් තියෙනවා මට මේකේ අයිතිවාසිකමක් තියෙනවා කියලා. නිසා ඥානෙ ලැබෙන එක වෙන එකක්. මේක ලැබපු ඥානය මේ ඉස්තිරසාර කළ දැනගන්න එක තව එකක්. ගුරුවරයෙක් ළඟ ඉන්නකොට ඒ ගුරුවරයා හුඟක් කරට ඌව කියලා දෙන්න යන්නේ නැවතු උපක්‍රම කරනවා ඒ තියෙන தත්ත්වයට ඕන වෙලාවක යන්න ඕන වෙලාවක එන්න තරම් Tamanට හැකියාව තියෙනවද කියලා බලන්න උත්සාහ කරනවා. එතකොට හැබැයි ඒවට ඒව භාවනා නෙවෙයි ඒ භාවනාව ගැල්වනයිස් කරනවා රීන්ෆෝස් කරනවා වගේ. තියෙන එක හොඳට තහවුරු කර ගැනීමක් තමයි කරන්නේ. ඉතින් ඒක මේ දැන් ඉන්දේ ඉන්දේ ඉන්දේ ඉන්දේ ඒක එකක ඥාන හරි විස්තරයක් කියන. ඉතින් ඔය උඟාක් ඔය ඇමරිකන් සාරිමේ කියන්නේ අපි කොහොමද ඔක්කොම ඉගෙන ගන්න කියලා. මේක මේකයි මේක මේකයි මේක මේකයි කියලා. මොකක්වත් ඕනේ අර සත්‍ය පිහිටීම තියෙනවා නම් ඒක අර ඩ්‍රිල් කට්ට වගේ තමයි කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවමයි කවදාකවත් මේ මෙව මොනක්වත් නොදැන හිටියට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම පහු වෙනකොට භාවනා කරනකොට කරනකොට මේක ඕන වෙන්නේ ඥාන තව කෙනෙකුට කියලා දීමේදී පමණයි. ඒ අභ්‍යන්තර සාසනයේ සීල සමාධි ප්‍රඥා පූර්ණේට මේ නංවන මොනක්වත් ඕනේ නැහැ. යම් දවසක අනුන්ට කියලා දෙන්න ඕන නම් අපි තාම ගෞරවයෙන් පවතින සම්ප්‍රදාය අනුව ඒ නංවනන් ටික ඉගෙන ගන්න ඕන ඔබ කැමති උනත් අකමැති උනත් ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ තමයි මේ පරිසම්බිදා ලැබනවයි කියලා කියන්නේ නැත්නම් තව කෙනෙකුට කියලා දීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ධර්ම කරුණින් ඒ ටික කරනවා. එහෙම නොවුනොත් තමන් අවබෝධ කරා ඒ අනුන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න බැරි නම් ඒකෙන් වෙන தත්ත්ව විස්තර කරන්න පුළුවන් නේ පසේ බුදුරජාන් වහන්සේට වෙලා තියෙන එක තමයි. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරන්න පුළුවන්. නමුත් කාටවත් කියලා දෙන්න බෑ. නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ගොළු බුද්දයි. දන්නවා කියලා දෙන්න බෑ. නමුත් දන් දීලා පින් කරගන්න පුළුවන්, වැඳලා පින් කරගන්න පුළුවන්. නමුත් අවබෝධ කරලා දෙන්න බෑ. සම්මා සම්බුද්ධ කිව්වහම එහෙම නෑ. ඊටාම ගැඹුරු දෙයක් අවබෝධ කරාට එයාගේ මානසිකත්වය දැනගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක කියලා දීමේ ශක්තිය තියෙනවා. ඉතින් එතකොට අපි සම්මා සම්බුද්ධ සහ පච්චේක බුද්ධ අතර තියෙන වෙනස අපි මුකුවට කැපිපේන වෙනසක් නේ. අභ්‍යන්තර ශාසනය අතින් දෙන්නම සමානයි. බාහිර ශාසන කරන පුළුවන් සේවය අතින් බලනකොට අපිට අසේබුදුරජාන් වහන්සේ නිකන් මේ කුංචි තරුවක් වාගේ සම්මා සම්බුදුරජාන් වහන්සේ හඳ වාගේ ඉර වාගේ ප්‍රකට භාවයක් තියෙනවා. ඒ නිසා ඉස්සලා කරන්න තියෙන්නේ Taman ඇත්තටම අවබෝධ කර ගැනීමයි. අවබෝධ කරගත්තට පස්සේ වාඩි වෙලා ගුරුවරයෙක් කරේ පොතක් අරගෙන හිමීට මේ ප්‍රස්ථාර කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ හරි මේ කරන්න ඕනේ හැබැයි ඒකෙන් තමයි ඥානලාභයක් ලැබෙන්නේ තව කෙනෙකුට කියා දීමේ ශක්තියක් තමයි ලැබෙන්නේ ඉතින් ඒක ඒ බුදුම සාංශ කියන්නේ උඹ කැමති වුණත් අකමැති වුණත් උඹ සාසනයට කරන සේවයක් විදියට ඔක් කරන්නයි කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ සාමාන්‍ය ඔය අභිධර්ම පාඩම් හරිම කරන්නේ අවුරුදු 7 8 ඔය PhD එකට අවුරුදු 3යි. මේ වගේ වැඩකට අවුරුදු 7 8 දිගට තියාන එකම දේ කිය කියා කිය කියා පුරුදු කරන්න. පුරුදු කරලා පස්සේ තමයි ඉතින් අර තව කෙනෙකුට අර තේරුණා හරි නැතු හරි එක්ක මූලධර්ම මට්ටමේ එක්ක තර්ක මට්ටමේ මේක කියලා දීමේ ශක්තිය සඳහා තමයි මේ ටික අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අවසානයේ අහනවා. මේ අසවල් ඥානයයි වැටහි යනවාද නැත්නම් කලින් දැන සිටිය යුතුද කරුණාකර පැහැදිලි කර දෙන්න. මේ අභ්‍යන්තර සාසනය සඳහා නම් මේ ප්‍රශ්න දෙකම අදාළත් නැහැ වැඩකුත් නැහැ. බාහිර සාසනය සඳහා නම් දැනගෙන හිටියොත් කාටට කියලා දීමේ ශක්තිය ලැබෙනවා. ඒක නිසා ඒ අතින් බලනකොට හොඳයි. ගරු ස්වාමින්වහන්සේ උපචාර සමාධියට ගොස් විපස්සනා පැත්තට ඉබේම යොමු වූ යෝගාවචරයේකට කවදා හෝ අර්පණ සමාධිය අධ්‍යක්ෂය හැකිද සංසිද්ධිය සංසිද්ධිය අධ්‍යක්ෂීමට ඇති කැමැත්ත නිසා මෙය අසමි පස්සද්ධිය පස්සද්ධිය අධ්‍යක්ෂීමට ඇති කැමැත්ත නිසා මෙය අසමි එක් එක් චරිතානුව භාවනාව ඉබේම සමතෝ විපස්සනා පැත්තට යොමු වේද නැතහොත් ප්‍රාර්ථනා කිරීමෙන් පස්සද්ධිය අත්දැකිය හැකිද කර්මකට පැහැදිලි කර දෙන්න මැනේ මේ පස්සද්ධි කියන වචන මේ ප්‍රශ්නට පැටලා තියෙන හැටි මට තේරෙන්නේ නැහැ කොහොම නමුත් කියන්න තියෙන්නේ උපචාර සමාධියට ගොස් විපස්සනා පැත්තට ඉබේම යොමු යෝගාවචරේකට කවදා හෝ අල්පනා කියලා තියෙන මේක අර්පණා වෙන්න ඕනේ සමාධිය අත්දැකිය හැකිද මේකට ඔය අර්පණ සමාධිය කියලා කියන්නේ සමත අත්දැකීම. විපස්සනාට අදාළ එකක් නෙවෙයි. නමුත් අර ඉන්දිස්වරි ලයිෆ් ඔය පන්දිසාසික පොතේ ඒ සංසේ මේකටම දෙන්න උත්තරයක් වශයෙන් උන්වහන්සේ සඳහන් කරන විපස්සනා අයට විපස්සනා සමාධි විපස්සනා ධානය කියලා જાතියක් වෙනවා. අර හා සමාන අත්දැකීමක් ලැබෙනවා. නමුත් ඒවා සමත ධානය නෙවෙයි. නමුත් අත්දැකීමෙන් සමානයි. ඒ නිසා ප්‍රථම ධානයේ වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ සම්මසන ඥානයේදී. සම්මනසන ඥාණයට යනකොට අරමුණේ මුලැමැදාක හොඳට පේනවා. ඒත් විස්තර වශයෙන් අරමුණ පුංචි පුංචි කොටස් වලට කැඩලා නැහැ. කැදලි වශයෙන් තියෙන්නේ කලාප වශයෙන් තියෙන කලාප සම්මසනේ. අන්න එතෙන්දි තමයි ඉස්සල්ලාම නීවරණ ධර්ම පහ 100%ක්ම නැති වෙලා අරමුණේමයි. අරගෙන දැම්මත් අරමුණෙන් පිට යන්නේ. හොඳට හිටිනවා අරමුණේ ඇතුළට කාගෙන කාගෙන අර ඩ්‍රිල් කට් ඇල්ලුවා වගේ දැන් ඉතින් විදගෙන යන්න පුළුවන් තත්ත්වයට එනවා. ඉතින් නමුත් තාම විතක්ක ਵਿਚාර වැඩ කරන නිසා වල් අරමුණු ඕන නැති දේවල් වරින් වර රිංගනවා. හැබැයි එන්නකොටම යෝගාචරගේ හිතම දන්නවා මේක වැරදි මේක අයින් කරන්න ඕනේ. අපවර මොනට තාන. බහුල වශයෙන් මෙන්නේ මූල කර්මත්තාන සම්බන්ධය. ඒ නිසා සම්මසන ඥානෙ පෙන්වන්නේ මේ විපස්සනා ප්‍රථම ධානය විදියට. ඒව මේ ගුරුවරයෙක් මේ මෑතකදී මෙවැනි ප්‍රශ්න වලට උත්තර දීම හදපු එක ඊට පස්සේ විතක්ක ਵਿਚාරවලිමුත් තොරව සුද්ධ ඊචිසුක ඒකාග්‍රතාවයි තවත් තව කියන්නේ මේ දියබ්බේ ඥානයේ මූලික අවස්ථාව. ඊට පස්සේ මේ විපස්සනා උපක්ලේශ අයින් කරලා අරමුණ හොඳට රස විඳිත හම් වෙන බල උද්‍යප්පේ බලවත් අවස්ථාවට කියනවා තෘතිය ධානය කියලා. එතන ඉඳලාම හතරවෙනි ධානයට ලෑස්ති වෙන උපේක්ෂාව තමයි කෙරීගෙන යන්නේ. ඒක නිසා ඒක පෙන්නනවා අර සමත ධානයක උපචාර සමාධියලා අර්පණ සමාධියට යනවා. 1 2 3 4 සමාධි ලැබනවා වගේ වගේම චිත්ත වීති પરම්පරාවක් තමයි විපස්සනා ඥානවල කෙරෙන්නේ. ඉතින් ඒක මේ සමාධි කියන චෛතසිකය අනුව විපස්සනා වීර්ය විස්තර කිරීමක් එතන කරන්නේ. ප්‍රඥානෝ විස්තර කළොත් වෙන විදියක්. සත්‍යානෝ විස්තර කළොත් වෙන විදියක්. එක එක එක එක දෘෂ්ටි කෝණ වලින් බැලීමේ සමත මේ උපචාර සමාධි අප්‍රණ සමාධි කියන්නේ සමාධි චෛතසිකය අනුව නැත්නම් සමත සමාධිය අනුව භවනා ජීවිතය විස්තර කිරීමක් තමයි. ඒක නිසා කියන්න පුළුවන් අර්පණා සමාධියක් ලැබෙන්නේ. නමුත් අර්පණාවේ මේ ඒකට කියන්නේ සෞ උපචාර නැහැ. සදිස අර්පණා සදිස සමාධියක්. ඒක නිසායි කියන්නේ කනමත්තත් පිටිකෝ චනික සමාධිය විස්තර කරන්නේ කනමත්තත් පිටිකෝ සමාධි. ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ෂේන අනබිබූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති කියනවා. ඒ අරමුණටම නැවත නැවතත් නැවත නැවතත් පිම්බි මහැකිලිමට ආනාපානට යොද යොද යොදවලා ඉන්නකොට අරමුණේ ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනවිබූතෝ නිවන ධර්ම නැති වෙනවා අප්පිතෝ විය අර්පණා ඌවාසේ චිත්තං නිචලං තපේති. ඒකට හොඳ නිදර්ශනයක් මම දැක්කා එක දවසක් ඔය ඉංජිනේරිං ෆැකල්ටි එකේ අවුරුදු 5කට විතර සැර ප්‍රදර්ශන තියෙනවා. මේකෙත් තියෙනවා මේ මෙඩිකල් ෆැකල්ටි එකේ තියෙනවා. ඒකේ පෙන්නවා මේ මේ ආලෝකයේ තියෙන මේ ෆ්‍රීකවන්සි එකට කියන්නේ සංඛ්‍යාතය පෙන්වන්නේ. නේ ආලෝකයේ සංඛ්‍යාත නෙවෙයි. එයා පෙන්නන කොහොම හරි හොඳට වැඩ කරන මෝටරයක් එක විනාඩියකට 3000 වාරයක් කරකිනවා. RPM එක 3000යි. ඒකට ඩිස්ක් එකක් හයි කරලා තියෙනවා. ඒ ඩිස්ක් එකේ මේ මිනිස්සුගේ රූපයක් ඇඳලා තියෙනවා. මේකෙන් කරකිනකොට මොකක්වත් පේන්නේ නැහැ. මිනිස් රූපයක් පේන්නේ චෝක් කැලකින් පොඩි මිනිස් රූපයක් ඇඳලා තියෙනවා. මේකෙන් කරකිනකොට කරනකොට මිනිස් රූපයක් මොනවාක්වත් පේන්නේ නැහැ නිකන් සුදක්වත් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ පැත්තේ ලයිට් එකක් අයි කරලා තියෙනවා. ඒ ලයිට් එකේ ෆ්‍රීකවන්සි එක වෙනස් කරන්න පුළුවන්. 2500 ඉඳලා 2600 2700 2800 2900 3000 වෙනකොට ඒක යන වෙන ෆ්‍රීකවන්සි එකයි කරකන වේගය සමාන නිසා මේ රූපේ නිශ්චලව පේනවා. 2300 වෙනකොට මේ රූපේ මේ පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ නැමෙනවා. 2900 වෙන 2100 වෙනකොට මෙහාට පැනනවා. 2900 වෙනකොට මේ පැත්තේ මේ පැත්තේ නැමෙනවා. 3000 වේගයෙන්ම කරගෙනවට දෙකම වේගේ හරියට නිශ්චල රූපයක් වෙයි. නැද මේ මම විස්තර ඈ ඔව් ඔව් ඉතින් දෙකම ෆ්‍රීකවන්සි එක 3000යි ෆ්‍රීකවන්සි 3000යි මේ වීල් එක කරකන වේගය 3000යි ඒ නිසා ඒ වීල් එක රවුමක් කර කියලා එනකොටම ආලෝකය ආය ටක් ගාලා ගහලා මකනවා ආය රවුමක් කරනකොට එතකොට පේන්නේ මේ රූපේ නිශ්චල වෙලා ඒ නිසා මේ ක්ෂණික සමාධිය කියන එක අධික වේග වෙලා හොඳටම ඒක මේ කර්මන්නේ වෙනවයි කියලා මේකට කියන්නේ. කර්මන්නේ වුණාට පස්සේ කොච්චර වේගෙන් ගිය අරමුණක් වුණත් හරියට ඒ චිත්තක්ෂණේදී ඒකට ගහන්න පුළුවන් හරියට. ඉතින් ඒ වගේ ආවට පස්සේ අපිට හිතන්න බෑ අපේ හිතේ මෙහෙම ශක්තියක් තිබුණාද කියලා. අපේ හිතේ මේ පොට්ටේට හිතවල තියෙන ලෑල්ලකටත් වෙඩි තියාගන්න බැරුව ඉන්නේ. අන්තිමට බලනකොට පයින් පිම්මට තියෙන හරියටම කැවුත්තරම තිබ්බයි. ඒත් වෙන්නේ එකම දෙයයි. කැවුත්තට බුලට් එක වදින එක තමයි. හිතවලා තියෙදි එතෙන්ට තිබ්බත් වෙන්නේ ඒකයි. පනින්න පිම්මට තිබ්බත් ඒකයි. ආන්නෙම කරලා කරලා කරලා ගියාට පස්සේ ඒක නිකන් මේ ඒක පරිචය කියලා කියන්නේ. පුරුද්දර ගන්න ඇතර ඒක එම් කළා හරි මේ කරන්න බෑ. තියලා තියලා තියලා තියලා තියලා තියලා පුරුදු කරලා එන ගැම්මක් ඒක. හැම විශේෂකම තියෙන ඒ අටහුරුව කියලා වට කියන්නේ. ආවට පස්සේ ඒ මනුස්සයාගේ ඒක ගන්න කොච්චර කාලයක් ඒ මනුස්සලා ගත්තට කරන්න ඕනද කියලා කියන්නේ. කරලා කරලා කරලා තමයි ගැම්ම ගන්න. ඉතින් ඒක කරන්න බෑ කියනවා මරණ මොහොතදී හෝ ලෙඩ වුණාම හෝ අන්තිම වයසට ගියාම. ඉතින් හොඳට හයිය තියෙන නැති කරලා කරලා කරලා කරලා කරලා පුරුදු කරපුවාම ඒ අර කියන ක්ෂණික සමාධිය ඊට පස්සේ එන කොයි අරමුණක් ආවත් ඒ අර ගත්ත ගැම්ම ඒක මකන්න බෑ ආයි. ඊකට අලල යනවා. ඒකට කියන ක්ෂණික සමාධිය කියලා. අපරතුන් මේක දුක්ඛ ධ්‍යානස්තිකේ සම්පූර්ණ වෙනස්කට ඒ කියන්නේ සාමාන්‍ය විසුද්ධි මාර්ගය වගේ කියනවා පළවෙනි මාර්ග ඥානය ලබන්න බෑ අඳුම ගානේ පළවෙනි ධ්‍යානයකවත් තියෙන සමාධිය නැතු. ඒ කියන්නේ ලෙඩාට හෝල් බොඩි ඔපරේෂන් එකක් කරන්න නම් යාට 3rd grade anesthesia දීලා තියෙනවා. ලෙඩා සීනති කරවන්න 100 100ක් උන් රෙදි කරන්න ඕනේ නැත්නම් ඒ වගේ ඔපරේෂන් එකක් කරනවා. ලෝකල් දෙනවා නම් ඒක වෙනම දෙයක් පුංචි පුංචි ඔපරේෂන් තමයි. ඒක තමයි මාර්ග ඥානය කියලා කියන ලොකු ඔපරේෂන් එක ඒකට මෙන්න මෙච්චරක් යනකම් ලෙඩා සීනති කළ යුතුමයි. නැතුව තියටර් එකට ගන්නේ නැහැ. ගත්තර ඔපරේෂන් එක පටන් ගන්න. ඒ වගේ නමුත් ඒනේ සමාධිය සමත එකක් වෙන්න වෙන්නත් පුළුවන්. ධ්‍යා විපස්සනා එකක් වෙන්නත් පුළුවන්. විපස්සනා යෝගාවචරය උපචාර සමාධිය පටන් ගන්න. පටන් ධ්‍යා මාර්ග ඥාන වැඩිගෙන වැඩිගෙන යනකොට මේ අර ප්‍රථම ධ්‍යානයක තියෙන සමාධි ශක්තිය අවශ්‍යයි. ඒ නිසා විසුද්ධි මාර්ගයේ සාමාන්‍ය නිකන් මේ ඔප්පු කිරීමක් කරලා පෙන්නනවා. ප්‍රථම ධානයේ මට්ටමට සමාධිය උලඟ තියෙනවා කියන්නේ. අරහත්ත්වයට යන්න බෑ අඩු ගානේ අනාගාමී මාර්ගේ පන්නන්න බෑ චතුත්ථ ධාන මට්ටමටපත්. ඒ කියන්නේ ප්‍රථම ධානයේ හෝ පාරවෙනි මාර්ග ඥානය සමාධියේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් නෙවෙයි. සමාධියේ ශ්‍රේෂ්ඨ අවස්ථාව සඳහන් කරන්නේ චතුත්ථ ධානයේ වශයෙන් නැත්තම් අනාගාමී තත්ත්වයට. එතකොට නම් ඉතින් සමාධිය හොඳටම පොළවේ ගහ ගහ විකුණන්න පුළුවන් තරමට හයියයි. එතකන් ඉතින් සමාධිය මේරියම තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ ක්‍රියා ක්‍රියාකාරීත්වය anu අනුන සමත සමාධියට සමානයි. නමුත් අර්පණා වෙලා අරමුණේ නිමග්න වීමක් නිදා ගැනීමක් විපස්සනාදි වෙන්නේ. හරිම සජීවීකමකින් ඒ ධානය තියෙන්නේ. ධානය හිටියත් හිත බොහොම අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමේ විදර්ශනා කිරීමේ ශක්තිය පාවා දෙන්නේ නැහැ. සමත සමාධිය එහෙම එකක් නැහැ. සමත සමාධිය ලෙඩ අනිති කෙරුවා වගේ සීනති කෙරුවා වගේ හිතේ අර විමසුන් නෝනේ නැහැ. සමත සමාධිය එනකොට විමසුන් නෝන නැහැ. විපස්සනා සමාධිය විපස්සනා නෝන පාවා දෙන්නේ නැහැ. උත්තර වැඩ කරලා කරලා කරලා ගත්ත ගැම්මේ සමත සමාධියක තියෙන ක්‍රියාශක්තිය ප්‍රායෝගිකව අත්දකින. ඒ කියන්නේ අර ඇතු වෙච්ච සමාධියෙන් ඒ කියන්නේ හොඳට මේ කාමරේ හොඳට ලයිට් එක දාගත්තා වගේ තියෙන කාරණා හොඳ හොඳට ලොක් කරලා බලලා පෙන්වනවා වගේ පේන පටන් ගන්න. ඒක කෙරෙන්නේ සමතෙන් තමයි. ගුණ ආරම්භ දෙන්නේ සමතෙන් තමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානය, ද්විතීය ධානය ආදී ලැබුව විට ඒ ලැබුව අයයි හඳුනාගන්නේ කෙසේද? කරුණාකර පහදා දෙන්න මැනවි. මේකට ඉතින් ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැතු. ඒකයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පොත්වල නම් තියෙනවා මට මම මේ ගෙනා පොත්වලින් ඔය ලොකු සාංශිකේ ආනාපාන සති දෙවෙනි පොතේ, පාවොක්සයිඩක පොතේ හැම එකකම තියෙනවා. මේක ඕන තරම් කියවලා තේරුම් අරගන්න. නමුත් ඒකට නෙමෙයි අපි මේ රැස්සලා ඉන්නේ කරන්නයි. තීරි නම් කියලා දෙන්න පුළුවන්. හැමදාම ධර්ම සාකච්ඡාවදී මම සාකච්ඡා කරන නිසා දැන් කම්මැලිලා තියෙනවා. එනිසා මම සාදරව දෙනවා මේ කැමති කෙනාට මේ පොත කියවලා එන්න. එතකොට මට ගොඩාක් අඩුයි. එතකොට මට නොදන්න රස වැටලිච්ච කොටස විතරක් කියලා දෙතයි. උඹර මේ සමත පැත්තට කොච්චර උත්තර දෙන්න ගියා මට එන්නේ නැහැ කිසි දෙයක්. මොකද්ද මේ ලේවලම තියෙන ගතිය. විපස්සනා පැත්ත නම් ඇව්වහම ඇටි ඇටි හරි කමන්නේ කතා කරන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා මේ පුද්ගලිකව ආරාධනා කරනවා ආව හම්බෙන්න මම ඒක උඩ දෙන්නම් මයිලක තියෙන හොඳම පොත් දෙක දෙන්නම් කියවන්න කියවලා ඉවරලා තේරුම් අරගෙන ඉන්න නැත්නම් මම මට කියලා දැක විසුද්ධි මාර්ගයේ තියෙනවා කියලා දෙන්න කිව්වොත් එimhe මට හෙට උදේ වෙනකන් හරි කතා කරතයි අනිදාදි කියාගෙන පරිසම්පදා මාර්ගයේ තියෙන කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා ලියුමක් කියවන එක විතරයි තියෙන්නේ ඒක නේ අපි මෙතන එක තියලා තියෙන්නේ කවුරු හරි කියනවනම් Taman අත්දකපු ටික මේකයි කියලා මට ඒක විග්‍රහ කරලා දෙන්න පුළුවන් මං ස්වාමීන් වහන්සේ බාහන කරනකොට මට මෙහෙමයි වෙන්නේ ඒකෝර ගියාගේ ඔකට මෙහෙම කරන්න මෙහෙම කරන්න නැත්නම් ඒක තමයි ධ්‍යාන කොහොමද කියලා ධ්‍යාන කරත් නිකන් ඒක ඇකඩමික් ක්ලාස් එකක් වඩපත් වෙනවා. දැන් තියරි පන්තියක් වඩපත් වෙනවා. ඒකට වෙහෙසයි. ඒක කියන්නේ කිසි රසයක් එන්නේ නැහැ මට. කියන්නේ තල්ලුවක් එන්නේ නැහැ කික්කයක් එන්නේ. ඒ නිසා මම ඒකට මේ පොතකින් අනුකම්පා කරනවා. භාවනාව ඉතා දියුණු මොහොතේ මේ නිවන්සනමක් ඒ භාවනාව ඉගෙනීමේදී ගිය විට මා සමග තව කෙනෙක් පැමිණ මට ඉදිරියෙන් වාඩි වූ බව පැවසුවා. සාමාන්‍ය ඇසකට නොපෙනෙන මෙවැනි දේ පෙනෙන ඥානය කුමක්ද? සාමාන්‍ය යෝගාවචරයට මෙය ඥානය ලැබිය හැකිද? කරුණාකර පහදා දෙන්න. අපබ්‍රන්ත ප්‍රශ්න තමයි මේවා ඉතින් මට කියන්න තියෙන්නේ. මේ ඇත් දෙකෙන් පේන එක බලලා උත්තර දෙන්න කිව්වම නොපෙනෙන දේවල් මයෙන් අහනවා. මං කියන්නේ අරමුණ දිහා බලලා පේන දේ කියාපන් කියලා මං කියන්නේ. ඉතින් කියනවා ඉතරයින් ස්ත්‍රියක් ආවා, ඉතරයින් පුරුෂයෙක් ආවා. අනේ ඉතින් මම මොකද කරන්නේ? මේක බලනවා කියලා කියන්නේ පැහැදිලිවම අරමුණ අමතක කරලා මේ ආපු දේවල් අරගෙන ගුරුන්ගේ කාලයත් නාස්ති කරනවා ධර්ම සාකච්ඡා කාලයත් නාස්ති කරනවා කරුණාකල ප්‍රත්‍යක්ෂයට හිත දෙන්න මේ මේ චින්තාමය කොටස් ඉස්සරහින් තියාගත්තොත් ඉතින් කියන්න තියෙන්නේ මොනේ නරක වෙලා ඉන්න තමයි. මට එකක් කියාගේ ඕගොල්ලෝ ඔහොමනේ ප්‍රශ්න 60ක් ඇහුවත් මට නම් පැටලෙන්නේ නැහැ. මට හොඳට දන්නවා මේ පිස්සු කියලා. මේ කෙටි උත්තරේ. ඒ නිසා මෙව්වන්නේ මේ බලන්න තියෙන මේක තියෙද්දි මූල කර්මත්තන් ඉන්න පුළුවන් බලන්න. ඒ වගේම අල්ලපු එක නයි භාවනා මට එහෙම වුණා මෙහෙම වුණා කියවට මොකද්ද අපිට ඇති වෙන්නේ? නිවන් ලැබුවත් ඇති මොකම වැඩේ මොකද්ද පිස්සු වෙන්නත් ඇති වැඩේ. එනවා මේවා කොච්චර දෝ එනවා. මේවා ඥාන නෙවෙයි. ඥාන නෙවෙයි අර සතිය සමාධිය ප්‍රඥාව එනකොට අපි විවිධාකාර ශේෂ්ත්‍ර වලට අපේ හිත යනවා අපි බලන්නේ ඒව යද්දිත් අරමුණේම තියාගන්න. ඒ මේවා දිගේ යන්න ගියොත් විකාර දේවල්. අර මම ආනන්ද මෛත්‍රී ආමරක පොතේ තියලා තිබුණා. අපේ ලොකු සාහිත්‍ය පොතේ තියලා තියෙනවා. ඒ ඥාන එනකොට ඒක එකන කතා කරන්න ඇහෙනවා. මේකේ දේවල් පේනවා. ඒකම මතක් වෙනවා. හරියටම හරි ආයේ කවදාකවත් වරදින්නේ නැහැ. කිනු ඔතන භාවනා කරන තාපයකින් උඹ අඳුරන අහවලා එනවා. එනවා තමයි. ඉතින් එතකොට හිතනවා දැන් නම් මට්ටමකට ආයිලා තමයි කියලා පටන් ගන්න. ඉතින් මම කියවන්න පටන් ගත්තොත් දිගින් දිගට දිගින් දිගට යනවා. කියන මේ වගේ දේවල් වලට හිත දෙන්නේ නැතුව අරසාවක් අවශ්‍ය නම් නැවත කරුණා කරලා මගේ හිත තියෙන්නේ මේ අතීතේතෝ අනාගතේට කියලා හිතවිල්ල. මට ඒක අයින් කළ අරමුණට හිත දාගන්න ලැබේවා කිව්වොත් අපිට නිවලට යන්න පුළුවන්. නැත්තම් මේ මේවා දේවල් බල බලා ඔය තියෙන මේ ඒ කියන්නේ පැහැදිලිවම මේ භාවනා ශේෂී නිවන අරමුණු වෙලා නැහැ කියලා නම් මට හොඳටම පැහැදිලි. නිවන අරමුණු කෙරුවා නම් මෙව දිහා බල බල ඉන්නේ. ඒක නිතරම මතක තියානින්ද ඒ අතරමඟ මොනම මම ඒකයි අර බලංගොඩ ආනන්දමයිත් හැමෝටම කතාවට කැමති මේ සමතට සීලෙට ඒ වගේ වැඩ කරනට ඕන තැනක මාර බලවේගී. විපස්සනාවට නම් එන්නේ නැහැ. මොකද විපස්සනා යෝගාවචර අරමුණු කරන්නේ නිවන විතරයි. ඉන්නේ පිට මොනම ආවත් ඔය කිසි දෙයකට නතර වෙලා අහන්න යන්නේ මේ මොකද්ද කියලා අඬන්නවා. නියත ලැබෙනකම් අඬ අඬ ඉන්න එකයි කරන්නේ. අතරමඟ දේවල් හම්බුනොත් අවුලකටපත් වෙනවා. ඒතර අර කැලේ දරකපන්න කිය මනුස්සයෙක් උපමාව තමයි කියන්නේ. සාලදින දෙක තමයි. ඈ? මිනිසෙක් අර මේ දරකපල ජීවත් වෙන මිනිසෙක් ඒ මනුස්සයා කැලේට ගිහිල්ලා තිනවා පෙටි පොරවත් අරගෙන දරකපාන. ඉතින් මහන්සිලා කප කපා ඉන්නකොට ළඟ තියෙන ගඟට කැලේ අර පොරවල්ල විසි වුණා. මේ මිනිසයා කල්පනා කරා දැන් දරත් නෑ පොරවත් නැතුව ගෙදර ගියොත් එimhe ගෙදර ගෑනකින් කොහොමඩක්වත් බේරෙන්න හම්බෙන්නේ නෑ. ඉතින් මිනිහා ඇදුවා ඊට පිට වැඩි හොඳයි කියලා කැලේට ලයිනගෙන ඉසාද වැඩගෙන අඬන්න පටන් ගත්තා. අයියෝ මට වෙච්ච දෙයක් මං කොහොම ගෙදර යන්නද අරකයි මේකයි කියන්නේ. ඉතින් ඒ ගහේ ඉඳලා තියෙන දෙවි කෙනෙක් ඊයේ බැලුවනේ මං අඬනවා අඬනවා අඬනවා අඬනවා මොකද ඊට පස්සේ තීයෝ නිකන් සාමාන්‍ය මිනිස්සු කිව්ද බෙල්ල මොකද කියලා වුණා. ඉතින් මං කාට මේ දුක කියන්නද මට තිබුණේ එකම රස්සාවයි දර කපන්නේ එකම පොරොවයි තිබුණේ ඒක කපන ගියා ගඟට වැටෙනවා මං වතුර පීන්නන්න දන්නේ නැහැ. දැන් ගෙදර යන්නේ කොහොමද මං? කරන්න බෑ. ඉතින් ඊට පස්සේ දේ සාමාන්‍ය මිනිසෙක් විදිහට ගිහිල්ලා ගඟට බහැලා රත්තරන් පොරොවක් ගෙනත් දීලා කිව්වලු මේක එන කරමු ගන්න මම කිව්වා. පිස්සු කඩන්නේ රත්තරන් පොරෙන් දර බලන්න පුළුවනේ. මේක මිනිහා දිගටම ඇඬුවා. දෙයියෝ හිටවලු මේ මනස ඇතින්. දේව ලෝකේ බඩු හරියන්නේ නැහැ කියලා රිදී පොරවක් දුන්නා. ආස දිගටම අඬනවලු වැඩක් නෑ මේක මේ. හරි කලා ගන්න බෑ. යකට පුරවක් කරනවා ත්‍රිදි පුරවක් වගේ. ඒ දෙයනාද ගිහිල්ලා අර මනුස්සයා ආයෙත් ඇත්තටම ගිහිල්ලා බහැලා අර පරණ පුරවගෙන දුන්නා. ඉන්න හරි සතුටක් ආවා. කදාක බලාපොරොත්තු වෙන්න බැරි එක. ඉතින් දෙයියෝ හිතුවනේ මස කොච්චර අවංක මිනිහද කියලා රත්තරන් පුරවයි ත්‍රිදි පුරවයි අර කෙටි පුරවයි තුරම දුන්නාලු. මිනිහා ගෙදර ගියාට පස්සේ ඉතින් මුළු ගමේම ඉන්න ලොකුම පොසතා බවට පත් වුණා. ඉතින් රිජි පොරවක් හම්බෙලා. ওই ගමේ හිටියලු මහා කට්ට කයිරාටික මිනිස්සු. මිනිහා දැනගත්තලු කැලේ මෝඩ දෙයියෙක් ඉන්නවා කියලා. මිනිහා ගිහලා මෙයාගෙන් ඇහුවලු උඹ මොකද කෙරුවේ? කොහොමද මේක උනේ ධර්මසකල මෙහෙම වුනේ? ඉතින් මම ගිහලා මම මගේ පොරොන් ලැබෙනකන් ඇඬුවා අඬනකොට ඒ දෙයියෝ සන්තෝෂයට තුරම දුන්නා. ඊට පස්සේ මේ මනුස්සයා ළඟ ගෙදරින් කැටි පුරාක් විල්ලා ණයට යාළු. ඊළ ටික ටිකක් කපක දාල කපක පයිලා කැලේ විසිකේ ගඟට විසිකේ රෝලර් පොරෝ. විසිකොල්ල ඉසාර දැනගෙන අඬනවලු අඬනවලු අඬනවලු ඕගා. ඒ දෙය හිතුවම මොකද මේ වෙලාවට බලනකොට අනේ අර වගේ මිනිස්සුත් ඇයිට පස්සේ ආවද මොකද කියලා. අනේ දෙයයන් ආංශේ බලන්නකෝ වැඩේ කියලා. ඉතින් කොහොම අඳුනාවක් පස්සේ තයි දෙයියෝගේ හිල්ලෙවලා අර අර මිනිස්සුට වගේ රත්තරන් පුරවක් කන්නලා දෙන්නකොටම ගත්තා. දෙයිය දැනගත්තලු මේක කට්ටයයි කියලා. ඊට පස්සේ ගලුත්තෝ යාර මිනිසයා මේ නියම Tamange පරෝ වෙනකන් ඇඬුවා. උඹට මම දන්නවා ඒ නිසා උඹලට රත්තරන් පොර පාවිච්චි කරන්නේ නැතිකම මම අර මනසක දාලා. උඹ රත්තරන් පොර දීපු ගමන් ඇල්ලුවා. ඉතින් බැලලා ඉලවත. ආ මෙන්නට ගිනිච්ච කෙටි පොරවත් නැති වුණා. ඒ නිවන ලැබෙනකන් අඬන්න. අතරමඟදී හම්බ වෙනවා දිලිසෙන දේවල් රත්තරන් පොර රිදි පොර අත ගෑවොත් ඔයගලගේ ചാටුව, ඔයගලගේ වංචාකාරීත්වය දෙයියන්ට අපේ. අපි නියම පොරව අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක ලැබෙනකන් ඇඬුවොත් නම් වැටෙන්නේ නැහැ. අපි ඊට මේකදී මේ මේ පේන දේවලුයි ඔය අභිඥා ධ්‍යාන අනම්මනම් වල නතර වෙලා මේක තමයි මම හොයන්නේ කියලා ඇල්ලුවොත් අහුවෙයි. හැබැයි අහන දකින්න ඔක්කොම කියන මේ ශාසනයේ අරිඹුවක තේරුමක් නැතුව කරන වැඩක් නෙවෙයි. මේ ශාසනයේ තියෙන නිවන් දකින්න මිසක් ඔය අතරමැද ලාමක දේවල් වලට නෙවෙයි. එතකොට සාප කරනවා. ඒ වගේම Tamanට කවදාකවත් ලැබුණත් ඉල්ලන දේ සතුට වෙන්න බෑ අපරාධ මෙච්චර වටන මේ දෙයක් කරලා මම මොකේටද පරමාර්ථ කරලා තියෙන්නේ. ඒක බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න විපස්සනා වැඩේට බැස්සට පස්සේ මායයටත් ඇවිල්ලා අපි වටන්න බෑ. අපි කොයි දේ දුන්නත් අඬනවා දිග්ගටම අඬනවා. පරණ යකඩ කෙටි පුරව හම්බ වෙන කම්ම අඬන එකයි තියෙන්නේ. ඒ අතරමඟ දේවල් ඇල්ලුවොත් ඉවරයි. ඒ නිසා මෙවුවා වෙන්න පුළුවන්. ඉතින් මට ඥාන කියලා කියන්න යන්න බෑ. ඥාන නෙවෙයි මේවා නිකන් සාමාන්‍ය හීන වගේ දේවල්. මේවා නිකන් හැලුසිනේෂන්ස් එනවා. මේ වලක් ගන්න ඊට කලින් සතිය පිටව ගන්න. ඒක වළක්වන්නයි කියන්නේ පරමාර්ථ පිටවන්න ප්‍රාර්ථනා අපේ ගන්න නිවනට මූල කර්මස්ථානේ සරලපතයි. ඒකට මේ අවුල් පාසේ නේ. මේ වගේ නෙමෙයි නරක දේවලුත් පේනවා හොඳ දේවලුත් පේනවා. ඔය ඥානරාම සානන්සේ මේ භාවනා කරන්න ගියාම ඒ සාන්සේ කිව්ව මටත් ඇහෙන්න කියලා තියෙනවා. ඒ කවුරක්වත් ඒ ලෝකේ භාවනා කරන්න නැතුළු පස්සේ ගමේ ඉඳලා අරණියට ගියා. අරණියට ගිහලා වල මේ සාන්සේගෙන් අවසරයි සානන්සේ මම අරන්නා බොහොම හොඳයි මේ නමලා ඉතින් අපිට කරදා ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේකෙන් භාවනා මොකද අපි නම් භාවනාවක් කරන්නේ නැහැ. දන්නේ නැහැ කියලා. මේ ගාන තේජෝලිය කොහරන්නේ භාවනා තියෙනවා කියලා කියාම ඒකත් නැහැ. ඉතින් අපි ඉතින් සිල්ලකගෙන ඉන්නක කරනවා. ඉතින් ඕක නම් මම ගමේ පන්සල ඉඳදිත් කෙරුවා. ඒක තමයි පැවිදි වෙලා. ඊට පස්සේ ඉතින් හන්දාවට සෙනගෙනවලු ඉතින් බෝධි පූජා තියෙනවා. ඒ වැඩ යනවා. ඊපස්සේ ආමතු කරපු දේ මේ බෝධි පූජාර පිළිස ගියාට පස්සේ තනියම පිටිපන්දම පත්තු කරගෙන ඉතින් දන්නේ නැහැ භාවනා කියන්නේ මොකද්ද කියලා කොට පිටිට හේත් වෙලා ඉතින් භාවනා කරනවා. මොකද්ද කරන්නේ දන්නේ නැහැ. ඉතින් මට ඕනේ භාවනානේ කියලා. ඉතින් භාවනා කරනකොට ඔය වගේ මේ නැන්ද ටේස්ට් වෙලා ඉතින් නිින්දකට ගිහිල්ලා වෙන්න ඇති. ඒක පාරට මේ බල්ලෙක් ඇවිල්ලා මේ භවිතාල බල්ලෙක් ඇවිල්ලා අත් දෙක තිබ්බලු මූණ ඉස්සරහට මූණ දාලා කොට පිටි උඩට. එයා මෙහෙම දිහා බලා ඉන්නවලු දැන්. මට ඇඟ කිලි කොල්ලා ගියාලු මේ මොකද උනේ කියලා එතකොට හිතවලු මම දැන් ඇස් ඇරියොත් මට මේක අර ගන්න වෙනවා සහලවනවා. කොහොමම ඉන්නවා. වෙන දෙයක් වෙන්න ඉන්නවා කියනකොට මම තේරෙනවා මේ පටන් අරගෙන හිටියේ මම බුද්ධානුස්සතිය දැන් මට බුද්ධානුස්සතිය අමතක වෙලා මේ නිින්දියාගෙන එන වෙලාවේ තමයි මේක මතුනේ ඇද්දක ඇරියානම් අරක බාරගත්ත වෙන්නේ ඒක ඉවර වෙනකම් හිටියට පස්සේ තමයි නැවත බුද්ධානුස්සතිය හිත ගිය ගමන් මේක නැති වෙලා ගියයි කියන්නේ ඉතින් ඒ ශාන්ති කියනවා මං එදා ඇතරියනම් තාම මං එතන කියලා තාමත් ඒ එව්වට කතා කර කර ඉඳී මම ගියේ ඕකට නිසා තමයි ගත මූල කර්මත්තර හිත දාපුවම ඌව මකලා ආයෙ පාර පෑදිලා එනවා ඒක ඇත්තටම මේ ප්‍රශ්න අහන්නේ උපදෙස් ලබා දෙන්න තමයි. උපදෙස් දෙන ගම මතක තියාගෙන ඉන්න ඕනේ මේ මේ වගේ දේවල් වලට යණ්ඩයි කොයි වෙලාවක හෝ අතුරු පාරකට, බයකට, සැකකට ඇති වුණා නම් කරුණා කරලා ආරක්ෂක යන්ත්‍රයක් මන්ත්‍රයක් වාගේ Taman ගත්ත මූල කර්මත්තාන හිත දාන්න. එහෙම දාන්න බැරි නම් එමන්ස මානසිකව භාවනාවට නුසුදුසුයි. මූල කර්මත්තාන කියන්නේ මේ වගේ නිතර පුහුණු කරගත්ත, යාලු කරගත්ත දෙයක්. ඒක නිතරම අදිශ්‍යකදී බයකදී තක්කමුක්කකදී අසරණ භාවකදී නීරස භාවයකදී ඕන දෙයක් ආවොත් වුණු කරන්න ඕන නිසා තමයි සත්‍ය සම්පජාඤ්ඤය නියෝජනය කරන එක තමයි මූල කර්මත්තා. මොනවා හරි වුණොත් ඒකේ අලගිය මුලගිය බලන්න ගියොත් ඒකට පොහොර වැඩෙනවා. මූල කර්මත්තානේ හිත ගන්න එකයි කරන්නේ. ඥාන කියලා පටන් අරගත්තොත් ඒක මහා දැන දැන අමාරු වැටීමක් ඊට ඔබ වහන්සේගේ උතුම් දේශනා සියල්ල ඇසීමෙන් මෙසේ දැනගැනීමට කැමැති. මූලික අරමුණේ සිය පීඨ වීමේදී ඒ ප්‍රතිඵල වශයෙන් සමාධිය ලැබෙනවා. දිගටම සිය පීඨවා සිටීමෙන් බොජ්ජංග ධර්ම වැඩි යාමෙන් සංඛාර උපේක්ඛා தത്വෙට පත්වීමට පත්වීමත් මෙසේ මෙම ක්‍රමය නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් සුවාන් ආදී මාර්ගඵල දක්වා ගමන් කළ හැකිද කරුණාන් පාදලා දෙනමින් ඉල්ලා සිටිනවා. මේක තමයි ඇත්තටම තේමාව එකයි. මේ ධර්මදේශනා කියන හදන දේ තමයි මූලික අරමුණේ සීට පිටිය පිට වීමේදී මේ ප්‍රතිඵලයේ වශයෙන් සමාධිය ලැබෙනවා. ඒ සිහිය සමාධියට තුඩු දෙනවා. උජ්ජංගෝල පළවෙනිම පටන් ගන්න. සිහියෙන් ඊට උපේක්ෂාට ඉස්සෙල්ලා ලැබෙන සමාධිය. ඒ සිහිය සමාධියේ ඒක බොහොම නිකන් නියුන් සාධරය වගේ. ඊට පස්සේ දිගටම පිහිටවා සිටීමෙන් සතිය සමාධි දිගට වැඩිීමේ බොජ්ජංග ධර්ම වැඩි යාමෙන් ඒ කියන්නේ සතිය සම්බොජ්ජංගයක් වෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංග මට්ටමට තියෙනවා. විරිය සම්බොජ්ජංග මට්ටමට තියෙනවා. ප්‍රීති සුඛ ඒකග්ගත මේ සමාධි සම්බොජ්ජංග මට්ටමටපත් වෙනකොට ඒක කරන්න අර දාන්න දේ නැවත නැවත කරන්න. එහෙම කරනකොට උපේක්ෂා තත්ත්වයටපත් වෙන ඊපස්සේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් එන්නේ සැලෙන මධ්‍යස්ත මනසක් එන්න පටන් අර ගන්නවා. ඒක එන්නේ නැහැ ඉසල ඉසල භාවනා හරියනකොට සතුටක් වර්ධිනකොට දුකත් එනවනේ. නමුත් හොඳට පුරුදු කරන යනකොට මොනවත් නැතුව හොඳ මෝරච්ච මට්ටමකට එනවා. ඉතින් ඉන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල වලට යන්න බෑ. ආන්නේ විදිහට ප්‍රගුණ කිරීමෙන් සෝවාන් ආදී මාර්ගඵල දක්වා ගමන් කළ හැකියි. ඒ තමයි මේ මේ මේ කරන්න හදන්නේ Taman දන්න දේ තේරුම් ගත්ත දේ මේ ගොනු කරලා නැවත ප්‍රශ්න නැගීමක් තමයි මෙතන කරලා දෙන්නේ. ඒකට මේක තමයි දෙන්න හදන પરමාර්ථයක් කියලා බලාපොරොත්තු වෙන ධර්මදේශන බලාපොරොත්තු වෙන්නේ මේක තමයි කියන එක තමයි කියන්නේ. ඔය තවත් එකක් තියෙනවා පළවෙනි කොටසෙන් පැහැදිලි වී වෙතිනවා පුද්ගලයන් කීප දෙනෙක් එකම දෙයක් කරේ සතිය පැවැත්වීම විවිධාකාර විය හැකිද මේක සාමාන්‍යයෙන් ඔය මේ කියන ප්‍රශ්න ඇති කියන්නේ එහෙම තමයි විවිධාකාරයි කියලා කියන්නේ ආනාපානෙම තුන් දෙනෙක් බැලුවොත් සතියෙන් කෙනෙක් ద్వාරය බලන්න පුළුවන් කෙනෙක් ආරම්භණය බලන්න පුළුවන් කෙනෙක් තදුපන්නේ බලන්න පුළුවන් ඒ පිටියට පැති තුනක් තියෙනවා අපි හිතමුත් යම් ආකාරයකට යා තදුපන්න වශයෙන් ඒනිපන්දේ වශයෙන් ඇති වෙන අත්දැකීම් දිහා බැලුවොත් සමහරට පටවි ධාතුවට ආරහනව බොහොම තද ගති වැටෙනවා තව සමහරකට වායු ධාතුව නිසා චංචල ගති වැටෙනවා තව කෙනෙකුට උණුසුම් සිසිල වැටෙනවා තව කෙනෙකුට ආබන්ධන ශක්තිය වැగిරෙන ශක්තිය වැටෙනවා කියන්නේ නම් වායව ධාතු කියලා තමයි. සාමාන්‍ය ඒක තමයි මූල ධර්මානුකූල ඉස්සර කරන්නේ. නමුත් ඒ චරිත හැටියට මම ආනාපාන බලුව හොඳට මම බලුව මට වැටුනේ තද ගතියක්. තව කෙනෙක් කියන බලන්න මම ආනාපාන බලුව හොඳට වැටුණා මට දැනෙන කම්පන චංචල ගතියක්. තව කෙනෙක් කියන බලන්න මට දැනෙන මට දැනෙන උණුසුම සිසිල් අතර වෙනසක්. තව කෙනෙක් කියන බලන්න මට මේක නිකන් මේ දත් කවල වලට කාපු ඉන්ජෙක්ෂන් එකක් ගහුවම එහෙම නිකන් අල්ලලා හිටවල බැඳින ගතියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම කැපයි. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් ශ්‍රද්ධාව තේරුම් ගන්න. තව කෙනෙකුට පුළුවන් ප්‍රඥාව තේරුම් ගන්න. නාම ධර්මත් වෙන්න පුළුවන්. ඒ නිසා එකම කෙනෙක් එකම දිහා බලපුවාම විවිධ අදහස් ගන්න. ඊට පස්සේ කියනවා සතිය මනාලස බලපෑම කෙරෙහි තියුණු වීමේ බලපාන කරුණු පැහැදිලිව කියා දෙන්න. ඒක තමයි සති සම්බොජ්ජංගේ පිණිසවදව කතා කරනකොට කියලා තිබුණේ සති සම්බන්ධග්ගාඨානීය ධර්ම කියලා. අපි දන්නවා මේ මත්පැන් බීම ගැන කතා කරනවා කියනවා සුරාමේන මජ්ජපමා දට්ඨාන ප්‍රමාදට්ඨාන ධර්ම තියෙනවා. ප්‍රමාදයට හේතු වෙන ධර්ම තියෙනවා. ඒක තමයි සුරා. සුරා ගත්තොත් ප්‍රමාදයට හේතු වෙනවා. සතියට ඕන කරන්නේ සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම. සතිය පිහිටීමට අවශ්‍ය කරන ධර්ම. ඒ ධර්ම තමයි අපි ওই කියන මේ මූලිකව සීලයක පිහිටන එකත් ඒ වගේම අර අප්‍රතියත වීර්ය සහ නිවැරදි එල්ලය මේ දෙක තමයි ඒ සඳහන් කරන්නේ diligent effort and precise aiming. ওই දෙක තමයි සතිය පිහිටීමට ආසන්න කාරණා. නිසා හැම වෙලාවෙදීම මම ඉස්සලා මොහොතේ සතිය පිහිටියයි කියලා වෙහසක් බලන්න නැතුව මේ මොහොතේ සතිය පිහිටීමට අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. ඒ කරනකොට අරමුණට හරියටම අර සතාගේ කැවුත්තටම වෙඩි තියනවා. හරියටම අරමුණේ වටපිට යන්නේ නැතුව අරමුණටම යොමු කරන්න පුළුවන් නම් මේ තමයි ආසන්නම කාරණා දෙක. බොච්චං සති සම්බොච්චං ගන්නහනිය ධර්ම. අටුවාවේ නම් අර තියෙන සතිමත් පුද්ගලයන් ඇසුරු කිරීම, අතමායත පුද්ගලයන් දුරු කිරීම, ඉඳුරන් බාහිර අධ්‍යාත්මික වස්තු පිරිසුදු කර ගැනීම වගේ කියන දේවල් කියලා තියෙනවා. නමුත් ටෙක්නිකලි කතා කරනවා නම් මේ අප්‍රත්‍යත වීරියත් නිවැරදි එල්ලයක් කියන දෙක තමයි සත්‍ය පිහිටීමේ ආසන කාරණා වශයෙන් කියන්නේ. රහතන් වහන්සේ සහ පටිපුත්‍රජාන් වහන්සේ අතර වෙනස කියා දෙන්න. රහතන් වහන්සේ හා පටිපුත්‍රජාන් වහන්සේ අතර වෙච්ච දෙයක් කෙටියෙන් කියනවනම් පටිපුත්‍රජාන් වහන්සේ ස්වයම්බූ කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව තම ආબોධ කරනවා. රහතන් වහන්සේට එහෙම බෑ. රහතන් අනිවාර්යයෙන්ම ශ්‍රාවකෙක් අරතෝ ഘോഷය තුලින් තමයි ආબોධ ලබන්නේ. බුදු කෙනෙක් ඉන්න කාලෙක විතර රහතන් වහන්සේලා පහළ වෙනවා. ඒ වගේම බුදුරජාණන් ඉන්න කාලේ කවදාකවත් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. අන්තිම පසේ බුදුරජාණන් වහන්සේත් පිටුමා පයවට පස්සේ තමයි දේවතා ආරාධනාව යන්නේ. දැන් ලෝකෙ හිස් දැන් තමයි මහබෝසත්ණන් වහන්සේට ඇවිල්ලා කුස පිළිසින් ගන්න කාලය කියලා. ඉතින් ඉන්නවනම් ඒ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කරලා පිටුමා පානවා. ඉන්න බෑ දෙන්නට එක තැන එක විදිහට ඉන්න බෑ. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් පහලට අනිවාර්යයෙන්ම කයෙන් හරි බණ අහන්න ඕන. බණ අහන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා රහතන් වහන්සේ කියන්නේ අනුන්ගෙන් බණ අහලා අනුන්ට කියලා දෙන්න පුළුවන් ශක්තිය තියෙන පුළුවන් බැරි වෙන්න පුළුවන්. ඊපස්සේ මහා සම්මා සම්බුද්ධ ජානනාථ කෙනෙක් තමන්ම අවබෝධ කරලා අනුන්ට කියලා දෙන්න පුළුවන්. ඊපස්සේ බුද්ධ ජානනාථ කියලා කියන්නේ අනුන්ගෙන් අහන්න නැතුව අවබෝධ කරගන්න පුළුවන් කියලා දෙන්න බෑ. මේක තමයි සාමාන්‍ය يعني සම්මා සම්බුද්ධ කියනකොට බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙනව අවදි වෙනවා. සම්බුද්ධ කියලා කියන්නේ සොයං බුද්ධ කියන එකයි. තමන්ම බුදු වෙනවා. සම්මා කියලා කියන්නේ ඒ බව තව කාටවත් කියලා දෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තමන්ම බුදු වෙලා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. පසේ බුදුරට කියන්නේ සම්බුද්ධ කියලා. පසේ බුදු ඥානස් කියන්නේ සම්බුද්ධ. සම්බුද්ධ කියන්නේ තමන්ගෙම කිසි පරෝප දේශ නැතුව බුදු වෙන්න පුළුවන්. නමුත් සාධනාත් කියන්නේ ශ්‍රාවක බුද්ධ. බුද්ධ ශ්‍රාවක කායින් හරි අහලා අවබෝධ කරනවා. නමුත් කියලා දෙන්න කැමති ශක්තිය තියෙනවා. නම හැමෝටම නැහැ. ඔන්නෙන් chance පළවෙනිම අවබෝධ කරලා පළවෙනිම රහත් වුණාට කවමදාකවත් ශිෂ්‍යෙක් හදලත් නැහැ කියලා දීලත් නැහැ ඉතින්. තියෙන තොරතුරු හැටියට. නමුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙන්න ඉස්සෙල්ලත් මේ සෝවාන් මට්ටමේදීම සිව්පිලිසිබියාපත් ලැබලා තියෙන පුදුමාකාර විදිහට ටේප් රෙකෝඩින් මැෂින් එකක්. රෙකෝඩ් කරගත්ත තව කෙනෙකුට ගිහිල්ලා කිව්වා. ලොකු සේවයක් කරලා තියෙනවා. ඔව් ඒකේ සීමාවක් ඇත්තට. ඒකදී ඔය ඉසිකිලි පව් එහෙම කියලා කියන්නේ 500 1000 ඉඳලා තිනවා. ඉතින් කවුරුවක්වත් අඳුරන්නේ නැහැ. මේ පස්සේ බුදුරජාණන් කියලා අර මේ කම්පැනිට යනකොට ගහනවා වගේ ටැග් එකක් එල්ලගෙන නැහැ. ඒ නිසා කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ නිසා අපි හිතාන ඉන්නවා මේ මේ කල්යාණ මිත්‍යා මේ ආය දුෂ්ප්‍රඥා මේ ආය කියලා ඒගොල්ල කියපයි කියලා කවදාකවත් කියන්නේ කිව්වොත් බොරුව. ඒක විතරක් කියයි. ඔය ඒ නිසා මේ මේ මේ අර බාහ්‍ය වගේ කතාවල් කියන්නේ ඒ පස්සේ පුදු ජනස දන්නේ නැති නිසා ඒ නිඳා කරලා මේවා කරලා හරියට පව් කරගන්නවා. ඒ නමුත් ඒ නිසා හුඟාක්ලට ඒ ස්වාමීන් වහන්සලා ඉන්නේ නැහැ පිරිසේ. පින්ඩපාත ටික අවශ්‍ය නිසා හුඟාකට ඉරදීන් ගිහලා පින්ඩපාත කරගත්ත ආපහු ගිහලා ඉසිගිලි පව්වට වෙලා ඉන්න මොකද මිනිස්සුන්ට කොහොමඩක්වත් තියෙන කාමභෝගේ ඒ පස්සේ පුදු ජනස දඟපුවා මේක නිකන් මහා ඔඩ් කැරක්ටර් එක. කාටවත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් මිනිස්සු පව් කරගන්න. සම්මා සම්බුද්ධ ජානහසගේ එහෙම කරගන්න බෑ. උන්වහන්සේගේ අර මුතු තෙදක් තියෙනවා. නිසා පුරුෂයාට පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨ පුරුෂී භාවයක් තියෙනවා. මේ පස්සේ පුදුර ජානහසගේ. ඒ රහතන් වහන්සේලාගේ ඒක තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෞරුෂත්වයක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක වැදගත් නෑ. ඒක නිසා මේ අමාරුම දේ තමයි අපි සංසාර දැන් ওই 2500ක් කාලේ එනකොට මේ බුද්ධ අපි ලංකාවේ ඉපදලා තියෙන්නේ කොච්චර දුර රහතන් වහන්සේලා ඉන්න තැන් වල ඉන්න ඇති. අඳුරන්නේ නැහැ. මුඛයෙන් අඳුරගන්නේ. අඳුර ගන්න තමන් තුල ಗುಣ වැඩෙන්න ඕන. තමන් තුල ගැරේ ಗುಣ වැඩෙන්නේ නැතුව ඒක හොඳ වෙ ලස්සනට අර මේ වප්ප ස්වාමීන් වහන්සේගේ මේ උදාන ගාතාවක තියෙනවා ඒක බුරුමේ ඔය පණ්ඩිතාරාමේ හැමතැනම ගහලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා පස්සන් පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ පිනපස්සති ඒ කියන්නේ අපසාඤ්ඤාසලේ එහෙම බුදුරජාණන් වහන්සේ ඉස්සලාම තමන් කෙරේ බණ කියන්න වඩිනකොට ප්‍රතික්ෂේප කරානේ. අශක මහණුන් වහන්සේ අශක බුදුන්සේ ප්‍රයෝගෙන්නේ තේරුම් කරලා දුන්නේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය. එතකොට දෙවෙනි දවසේ මේ වප්පසාඤ්ඤාසලේ සෝවන් වුණා. සෝවන් වුණාට පස්සේ පස් දිනාම ළඟ තියාගෙන guided meditation. උදේ ඉඳලා හැන්ද වෙනකම් පස් දිනාට බණ උගන්වලා උගන්වලා උගන්වලා එක එකන එක එකන සෝවාන් කරලා අන්තිමට 6 වෙනි දවසේ පස් දෙනා මේක ළඟ තියලා අනත් ලක්ෂණ සූත්‍රය දේශනා කරපුව රහත් වුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පිරුණම් පාන්න කිත් වෙලා කල්පනා කරලා තිනවා අපි අන්ධව ඉන්න වෙලාවේ අපිට අවබෝධය නැති වෙලාවේ ඇස්සත් උපුත්‍රජානංශ අපි ළඟට ආවත් අපි ප්‍රතික්ෂේප කරා. නමුත් ඇස් ආවට පස්සේ අපිට පේනවා මේ බුදු මේ ශ්‍රාවක ඔක්කොම අපිට පේනවා. ඒ නිසා පස්ස පස්සන්තෝ පස්සති පස්සන්තා අසන්තෝ කියලා කියන්නේ ඇස්සත්තා. පස්සති පස්සන්තා. තවත් ඇස්සත්තෝව දකි. නපසන්තෝ පස්සති මෙයාට ඇස් නැහැ කියලා දන්නවා. ඇස්සති කෙනාට මේ ඇස් tie නැත්තෝ මේ ඇතිවද දන්නවා. නපස්සන්තෝ නපස්සන්ති. ඇස් නැති යත්තන්ට ඒකේ අන්ධ භූතයක් නෑ. අරයට ඇස් තියෙනවයි කියලාවත් කියාගන්න බෑ. විශේෂ ඥාන සහිත පුද්ගලයා වෙන් කරලා අඳුර ගන්න බෑ. මොකද Taman gas තියෙන්නේ. ඒක නිසා අපිට ක්ෂණ සම්පත්තිය කියන්නේ එදා ඉඳලා අද දක්වාම සමාකාරව තිබුණු මේ කුසලතාවයක්. නමුත් අපේ සතිය දිනුනලා නැති නිසා කල්යාණ මිත්‍යා කවුද? පාප මිත්‍යා කවුද? ධර්මයේ මොකද්ද? අධර්මයේ මොකක්ද? මොකක්වත් තේරෙන්නේ නැහැ. හොඳ නරක තේරීමේ යන්ත්‍රේ නැහැ. තමන්ගේ ගුණ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක හරියටම ටක්කෙට මාත්‍රාවට තේරෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඒ ඒ කල්යාණ මිත්‍යාගේ ගුණ වෙනසක් වෙලා නෙවෙයි. අපේ තේරුම. එතකන් අපි කියන්නේ නෑ මේ ලෝකේ හිස්සලා මේකේ සදාචාරයක් නෑ මේක නිකන් ආස්ති වෙලා යන විනාශ වෙන ලෝකයක් කියක ඉතින් නිකටල්ලේ ධාන අඬනවා. භාවනා කරන යනකොට වෙනවා කොච්චර ලෝකේ කෙලෙසුණත් පුතා දන්නේ නෑ හඳ ඇති කාලෙට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟනෝ ඒ වාලියති කියලා වෙනමම චරිතකුත් තියෙනවා. එවනේ. ඈ මල්වලේ වන දෙවන් කරනවා මල් වල බඹරු ගිහිල්ලා බලනකොට කියනවා මල් ඔය වන තමයි කියවන්නේ. අපි ඒක ටියුන් කරගත්තා නම් අපේ මැෂින් එක ඒක හරියට ගිහිල්ලා වදින්නේ අපිට වැඩිය හොඳ තැනකටම තමයි. ඉතින් මේක සෞත්තු කරගත්තාට පස්සේ කියන්න තියෙන්නේ හරි සෞත්තු ලෝකෙ ඔක්කොම ඉන්නේ දුෂ්චරිත අරකයි මේක කියලා දොස් කියන්නේ අනිවාර්යයෙන්ම කෙලෙසිච්ච හිතක කතා කරන්න ඕනේ කතාව. ඒක කතා නොකර හිටියට පාඩුවක් නැහැ. ඈ අහහ uh-huh. ආ uh-uh. ඒක ඉතින් ප්‍රශ්න දෙපැත්තක් තියෙනවා. ඔය මලියදේව මහරහතන් වහන්සේ ලංකාවට වූ මහර අන්තිම මහරහතන් වහන්සේ කියලා පිළිගන්නේ ථේරවාදයේ තියෙන රටවල අන්තිම රහතන් වහන්සේ පිළිබඳ සංකල්පය ලංකාවේ විතරමලු තියෙනවා. අනික හැම රටකම දැන් රහතන් වහන්සේලා ඉන්නවයි කියලා ඒ රටවල වල දැනටත් කරුකට ලබන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා the world buddhism කියන පොතේ ලංකාවට hina වෙනවා පුදුමාකාර hina වෙILLක් මේගොල්ලෝ රට රාජ්‍යවල බණ කියන්න ගියාට ඒගොල්ලෝ රහතන් වහන්සේගේ මිනි පෙට්ටියට ඇන ගහලා ඉවරයි. දැන් බෑ. දැන් බෑ කියන එක පුදුමල් පිළි අරන් තියෙනවා. මොකද වඳිනවා ගිහිල්ලා මේ අන්තිම රහතන් වහන්සේ හිටපු තැන. හොඳටම කියන්නේ දැන් බෑ, දැන් නෑ. ඒක විනාශයක්. ඒක මේ අපි විසින් අපේ සිංහලයට ඇතිකරත පිළිකාවක්. එව නෙවෙයි මේක තියනවා කරන්න ඕන කියන එක වෙන්න ඕනේ. තායිලන්තෙට ගිහිල්ලා බලන්න, බුරුමෙට ගිහිල්ලා බලන්න මේ මිනිස්සු දැනටමත් වඳිනවා. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඒක වෙනම දෙයක්. කවදාකවත් කියන්නේ සාසනයේ මේ වගේ තාප කර කතාවල් කියන්නේ. ඈ? ඔව් ඒ නමුත් උතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. පොතේ කියවලා නැතිකම පොතේ ලියලා තියෙන අන්තිම පිළිසිබියාපත් මහරහතන් වහන්සේ කියලායි කියන්නේ මලිදේව මහරහතන් වහන්සේ. අන්තිම රහතන් වහන්සේ කියලා නෙමෙයි. ඒක නිසා පිළිසිබියාපත් නොලත් රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. නමුත් ওই කතාව ප්‍රචලිත වෙච්ච නිසා කියවන්න වර්ල්ඩ් බුද්දිසම් කියන පොතේ ලංකාව ගැන ලියලා ඔන්න ධර්මද්වීපේ වග. ඉතින් තමන් අනුකෙනෙකුට කියා දීමේ අන්තිම හැකියාව තියෙනකට කියන ඒ තමයි මේ ටීචින් ටෙක්නික් එක. ඒක හොඳටම තිබිලා තියෙනවා මලිදී මහරතන් වහන්සේට උන්වහන්සේ රහත් වෙලා තියෙන බණ කී කියයින්න. ඒ තරම්ම දක්ෂයි. ඉතින් ඒ නිසා දැන් කාලේ ඉන්නවද නැද්ද කියන්න මම නම් හිතන්නේ ඉන්නවාමයි කියලා තමයි මේ වැඩ කරන්නේ. ඒ වුණා ස්වාමීන් වහන්සේ තමන්වත් පරිසං වෙලා ආශ්‍රය කරන්නේ. මේක ඇතුලේ කොයි වෙලාවෙයිද දන්නේ මේ ශරීරයට දොස් කියන්න එපා. මේ ශරීරය ගැන නාස්තිකල කතකලා කතා කරන්න එපා. මේකනේ කවදාරි පහළ වෙන්න ඕන. කුණු පංචස්කන්ධය කියලා මේක විසිකොල්ල හරියන්නේ නැහැ. මේකට කෝවිලකට වගේ වඳින්න ඕන. දේවතාව මේකක් වගේ හදලා පිරිසුදු කරලා තියාගෙන ඕනේ මේ මහන්සියෙන් අපි නිකන් මේ මේ. අහක දාන වැඩක් නෙවෙයි කරන්නේ. මේ ශරීරය සලකන්න ඕනේ ඒ මේක ඇත්තට කරුවත්නාසේ දේශනා කරන මේක අසුභයි මේක අනිත්‍යයි දුක අනාත්මයි. නමුත් වදී ඒකෙන් රහත්කම එන්නේ. තිරිසන් ආත්මෙන් අපිට කාදාකත් මේ වගේ ශරීරයක් හමන කරන්න බෑ. දේවතාරාත්මක මේ වැඩේ කරන්න බෑ. එනිසා මනුස්සාත්ම භාවය ලැබුවට පස්සේ ඒක කෝවිලක් තමයි. ඒක දේවතාලෝ මේක තමයි. දේවාලයක් තමයි. එනිසා අනුන් ගැන මං ගිය පාරත් මෙල්බන් නොකරන්න කියලා මේගොල්ලෝ හරියට බය වුණා. මොකද මේ ස්වාමීන් වහන්සේගේ ආශ්‍රය කරනකොට පරිසංගල ආශ්‍රය කරන්නේ මේ නිතර දැක්කයි කියලා මේවා කරුවා කියලා පුංචි කරලා යන්න එපා. මොකක්ද අපි වැඩ කරන්නේ දන්නේ නැහැ. 33000 කරන්ට් එක තියෙන එකට ගිහිල්ලා වීඩියෝට හරි අත වැදුනොත් ඉවරයි. ඉතින් මේ වගේ ශිෂ්‍යයට ආවට පස්සේ මතක තියාගන්න ඕනේ අපි හැම කෙනෙකුටම හැම කෙනා කෙරෙහි අර පිළිජීතු ගෞරවය පිහිටන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ කියන එක එහෙම හරියට මේ කල්ැතුව ලකුණු පෙන්ලා ලැබෙන වැඩක් නෙවෙයි. කොයි තැන වෙයිද නැහැ. විශේෂයෙන්ම Taman කෙරෙහි. මෛත්‍රිය කවදාකවත් පිහිටන්නේ නැහැ. තමන් ගෞරව කරන්නේ නැත. ඒක තමයි අමාරුම දේ. අපි හිතන්න ඕනේ මේ කොච්චර දෝ මිනිස්සු මේ චක්කු යාන රූප බලමින් ශබ්ද බලමින් ඉඳි අපි මේ මහන්සි වෙන්නේ පොඩි මේ සංසාර ආපු ගමනේ පොඩි දෙල්ලමක් නිසා නෙවෙයිනේ. ඒ නිසා අපි කොච්චරක් අපි කෙරෙහි මේ සුබපතන්නද මෛත්‍රී කරනද මේ මම තවත් ලෙඩ රෝග නැති ලෙඩ රෝග නැති වුණා කියලා කියන්නේ මේ දේශපාලන ආර්ථික වාසි ලබන්න දෙමෙයි මේ වැඩේට මේ ගුණාට කණ්ඩ දෙන්න නැත්නම් මේ කරත්තකාරයන් ඇති වැඩේ මොකද්ද? ගැල් ඈ ඉන්නවා ගැල් ඈ ඔව් පුතානේ අප්පවත් දන්නේ අප්පත් ලනු කාලා මං යනකොට. ඒ කියන්නේ අම්මලා කවලා තියෙන හැටි කොල්ලන්න. මම ඔය මහ දෙන්නටම කතා කරලා කිව්වා කනකොට කාම මටි කිරලයි කියලා. මොකද දකින දකින එක්කනට අරකයි මේකයි කියලා කියනවා. අපිට ඒක නෑ කියන්න බෑ. ඕක කියන්නත් බෑ. මොකද මතක තියාගන්න ඒක පිළිබඳව අපේ මිම්ම කෝදුව හම්බෙන්නේ Taman තුල ಗುಣ වැඩෙනකොට. එහෙම නැතුව කවුරු මොනවා කිව්වත් ਸਰවඥාන්සේ පැහැදිලිව කොතොල් රජතුමා දේශනා කළා තියෙනවා. පළවෙනි මාර්ගය ලැබුවයි කියලා දැනගන්න එකත් මහරජ ලීසි නෑ. ඒත් බොහෝ කල් ඇසුරු කිරීමෙන් කරන්න ඕනේ. ඉතින් ওই පන්සිහාසිකෙන් අහුවට පස්සේ ගුරු මේ පන්සිහාසිකෙන් ඊසාන්ජිංග ඇමරිකාවට ගියාම ටික එක නම වගේ හුඟක් ප්‍රශ්න ඊසාන්ජි කියලා තිනවා මමත් ඇත්තටම මේ වාකල් ඇසු කරනකොට මම ළඟත් ඇතුලේ මේ මීටරක වැඩ කරනවා මෙයාට මේ මේ ඥාන තියෙනවා කියලා මාත් ගෙස් කරනවා තමයි. ඒක ඉතින් ගුරුවරයෙක් කරනවනේ. එහෙම කරලා මටත් සමහර වෙලාවට හිතනවා දැන් මල පැන්නයි කියලා. ඒ කියන්නේ මකර වෙලක් වුණා කියලා මට දැනුනොත් අඩු ගානේ මට ඒ පුද්ගලයාගේ ඇස් බැල්මේ අවුරුද්දක්වත් ඉන්න ඕනේ කියලා. ඇත්තට මේක ගුණ 20ක් වෙලා තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒ කියන්නේ ඊට පස්සේ අපි කොච්චරක් කල් ඒ කියන්නේ ශිෂ්‍යෙක් සම්මා ශාස්ත්‍ර කරනවා. අවුට්සයිඩරෙන් යවුවට පස්සේ ඉන්සයිඩ් කියලා තිනවා මට අවුරුදු 3ක් ඕනයි කියලා. යම් කිසි මට්ටමකටපත් වුණාට පස්සේ එයා ගියාට කියලා දෝෂයක් වෙන්නේ නැහැ. නමුත් ඒ ගුරුවරයාට කියන්න ගුරු ඒ කියන්නේ නැහැ. පුළුවන් නම් පහක් හිටපන් කියනවා 10ක් හිටපන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ කාලය තුල දාලා බලන අනතුරු තැන් වලට. කිසිම කෙනෙක් නම් කාන්තාවන් තැන් වලට දාලා පොත් වල බලා ඉන්නවා මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. මුදල් අත ගන්නවද පරිසරය කරනවද කියලා දීලා බලනවා. යාන වාහන පහසුකම් ටිකක් දීලා බලනවා කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒවා කියන වැඩේ කරන්නේ නැත්නම් ඒත් එළවනවා. කියන වැඩේ කරන්න කියලා Taman කෙලසෙනවනේ ඒත් එළවනවා. ඉතින් ඒකට හරි සැලකිල්ලක් තියෙනවා. ඉතින් ඒ නිසා එක එකන එක එකන දීලා තියෙනවා විවිධාකාර උත්තර කොහොම හරි කියන තියෙන වැඩි කාලේ වැඩියෙන් ගන්න ගන්න අරසව ලේසි. ඒක එහෙම මේ නැතු මේ අර වගේ ඉතින් එළිය තියෙන වරේ මේ බල බල ඉතින් ඔය කරනවා වගේ ඒවා තමයි හුඟ දෙනෙක් අපි කරන්නේත් ඔය පොඩි කාට බොළඳ වැඩි බොළඳ දේවල් අපි කරන්නේ. ඉතින් ඒකෙදී මේ ಗುಣ සැලකුවාට ඒක ඇති දෝෂයක් වෙන්නේ නැහැ. මේ රහතන්නාච නමක් කියලා හිතාන කටයුතු කරාට අහක යන්නේ නැහැ. නමුත් අන්ධභක්තියට වැටුනොත් අන්ධ සද්ධාහට වැටුනොත් එහෙම අපේ වැඩේ කරගන්න තියෙන වටිනා කාලේ නැතිලා යනවා. නිසා ඔය දැන් අපි හිතානේ නෙවෙනේ රාතන් වහන්සේ ළඟ තියෙනකොට කාන්දව ළඟ තියෙනකොට ඒ වගේ නිකන් රහත් වෙයි කියලා අකරේ අතුල්ලන්න කැමති නෑ. පොට්ට chance එකක් කරන්නේ හේතු සම්පatti සම්පූර්ණ කරන්නේ නැතුව ඵල සම්පatti ඒක ඉතින් ඇත්තටම අපි ඕන කෙනෙක් බලාපොරොත්තු වෙන දේ. ෆේවර් එකක් අපිට හම්බ වෙයි. රසන වැඩි කෙරි කියලා. ඒක ඇති වැඩක් නෑ ඇත්තටම හම්බුණා නම් අර සර්වඥාන්තේ පිරුණම් පානවයි කියලා මේ ආයු සංස්කාර ඇරියට පස්සේ අර ධම්මාරාම ස්වාමීන් වහන්සේ කෙරුවේ උන්වහන්සේ කිව්වේ කාමරයට ගිහිල්ලා හිතාගත්තා සරුවත්තරන්සේ ජීවමාන කාලේ රහත් වෙන්න ඕන කියලා. දිග්ගටෝම දුන්නා. භාවනා කරා. ඉතින් අනික් කට්ටිය කිව්වා මම චිතකේ හදනවා මම අරක හදන සංවිධාන දැයි. මේගොල්ලෝ බැලුවා මේ මනස කවදාකවත් එන්නේ මේ රැස්වීමට. ඊට ගිහිල්ලා කිව්වා මේ භාවනා කරන පිස්සුද මේ අපේ මේ සරුවත්තරන්සේ පින්නම් පාන්න හදනවා කියලා. මොනක්වත් අහන්නේ. කුටියට යනවා භාවනා කරනවා. මේගොල්ලෝ තියෙන දැන් මාස 3කට පස්සේනේ ලෝකේ මනුස්ස ඉතිහාසයේ වැදගත්ම තැනක්. ඒකට ලෑස්තිලා ඉන්න බෑ. රාමුදුරන්ට කියනවා කියනවා අහන්න වාස්තේ ඔක්කොම තියේදී පිරුණම් පැත්තක තියේදී සරුවත් ඥානසේ නඩු අරගෙන ගියා. සාංශ ඔබ වහන්සේ ගෝලයා ඔබ වහන්සේ ගැන කිසිම හැඟීමක් නැහැ. මේ අපි මෙච්චර මේ සැලසුම් කරනවා මෙයා. ඉන්න කියන එන්න කියන ධම්මරාමට කියලා ඉන්නවා. ඔබටව ධම්මරාම ඔබට මේ චෝදනාවක් තියෙනවා. මේ අනික් කට්ටිය මේ මේ වැඩ කරද්දී මේ සංඝයා කේන්දරය අහන්නේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට මෙච්චරයි වෙච්ච සිද්ධිය මට ඔබ වහන්සේ මේ තව මාස තුනකින් පින්නම් පැවට පස්සේ මම විශාල සංවේගයක් ආවා. මම හිතාගත්තා මේ සංවේගය වහාම වැඩට දාන්න ඕනේ. ඔබ වහන්සේ ජීවත් ඉන්න වෙලාවේදී මට නිවන් දකින්න ඕන සමන් වහන්සුණයි කියලා. එතකොටයි අනික් ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ සරුවත් යනසේ වැඳලා. ධම්මාරාමෝ ධම්මරතෝ දෝදසු යෝ ධම්මං අනුවිචින්තයෝ ආරාධයන්ති සද්ධම්මා යෝ දක්ඛේ මං අනුත්තරං කියලා මේ ධම්මාරාම වගේ ධර්මයට ආදරය කරන්නේ මේ අනික් ඔය කෝලන් නටන කට්ටිය මේ චිතක ගහන කට්ටිය ආරේ මේ ඕනේ තරම් තොග ගහනට ඉන්නවා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ අර විවාහ ඉන්න වෙලාවේ වැඩේ ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඒ අර ඇත්තටම ඒවා ඒ තමයි බුදුහාමුදුරත් එක්ක සම්බන්ධ වෙන தত্ত্ব එක එක මට්ටම් එන්නේ තමන් ධර්මය අවබෝධ කරගන්න මට්ටමන තමයි. කවුරු මොන જાති කෙරුවක්වත් ඒ පල්ලෙහා ඉන්න මට්ටමේ මනුස්සයර කවදාකවත් ඒ උසස් භාවනා කරන්න කියලා බොරුවට බලපෑම් කරන්න යන්න නරකයි. මම කොච්චර උසස් මට්ටමට ගියේ කෙනා කොච්චර කෙරුවක්වත් ඔය ලාමක වැඩවලට ගණ්ඩක් බෑ. ඒක ධර්මයෙන් තීන්දුව වෙන්නේ. ඉතින් අපි බලන්න ඉන්නන අපේ දිහා. මං එන්නේ එන්නේ එන්නේ කොයි දිහාවටද මේ ගමන් කරන්නේ? මිනිසු යන විදිහට රැල්ලට වැටිලා රැල්ලට අහුවෙලා යනවාද? එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ ආදර්ශ අරගෙන සූත්‍ර කියවලා අනුගමනය කරනවාද කියන එක ඉතින් තමන්ට තමන් තමයි ඉස්ලාම් වැටෙන්නේ. එතන මේ පෙළ පෙළ කියවනකොට මහ පුදුමාකාර වෙනසකට තේරෙන පටන් අරගන්නේ ඒ අර ඒ තෙතයි ඒ උෂ්ණයි ඒ ඒ පරිසරයයි හොඳට මැවෙනවා මේ තියෙන தත්ත්වේ එතකොට ඉතින් මේ මේ තමයි තේරෙන පටන් ගන්නවා අපි මෙතෙන් යන්න නම් අපි මේ වාතාවරණය අපි ඇති කරගන්න ඕනේ නැතුව වැඳලා යදලා ප්‍රාර්ථනා කරලා අර වගේ පොට්ට chance කියලා බලන් ඉඳලා මේ ත්‍රිපිටක පොත් වෙලාටුවාව කියන්නේ පාලියටුවාව බුද්ධ දේශනාව කියලා කියන අපි ඒකනේ ලියන්නේ පාලිය අටුවාව කියලා කියන්නේ ඒකට ලියපු අර්ථ කතාව. කමෙන්ටරිස් කියලා කියන්නේ. කනන් එකයි කමෙන්ටරි එකයි. ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ. සත්‍යයේ උපත කියන එක නෙමෙයි සඳහන් කරන්නේ හිතේ ප්‍රകൃතිය. හිතේ ප්‍රകൃතිය සබහ ප්‍රභාසරයි කියලා. ප්‍රകൃති හිත ඒක සාමාන්‍යයෙන් අපිට තේරෙන වචනේ කියනවා කාල් මාක්ස් මා කියලා තිබුණා. මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි. පරිසරය නිසා කෙලසෙනවා. ਸਰවඥාන්සේ කිව්වේ හිතේ ප්‍රകൃතිය හොඳයි ආගන්තුක කෙලෙස් වලින් වෙනස් වෙලා තියෙනවා. ආගන්තුක කෙලෙස් අනුවයි මේ කට්ටිය වෙන් වෙන්නේ. පිටින් ගෑවිලා තියෙන පහට අනුවයි අපි මේ ස්ත්‍රී පුරුෂ භාව වයස අනම්මනතෝ. මැද මදේ පැත්තෙන් බලනකොට හැම තැනම තියෙන මනුස්සත්වය. ඉතින් අපි මේ බොහෝම ඉක්මනට අච්චර වටන මනුස්සත්වය පාවා දීලා මේ වට තියෙන උපක්ලේශ වලින් ಜಾති ભેද කුල ભેද හදාගෙන ඊර්ෂ්‍යා රණ්ඩුමාන කරනකොට ඊගේ මහා විකාරයක් වෙන්න තියෙනවා. එනිසා අපි නිතරම මේ අපි කොච්චර ගහ බැන ගත්තත් මොනවා කරත් මේ මිනිස්සෙක් නේ කියන එක. මේ මනුස්සත්වය කියන එක නිසා කියනවා world religion එකක් ඇති වුණොත් කවදා හරි ලෝකේ ලෝකාගමක් කියන එක ඒකේ මූලික තේමාව වෙන්නේ manussත්වය. සීලෙවත් සමාධියවත් ප්‍රඥානෙව ඔක්කොම ඒක මතින් ඇති වෙන ಗುಣ. ඒ වගේම මේ අපරාධ කෙරුවා, පව් කෙරුවයි කියලා manussත්වයෙන් කියලා සීමක් වෙන්නේ නැහැ. නිවස හදලා ගන්න පුළුවන්. මරණය වුවාරේ මේ කරලා ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි නිතරම manussත්වෙට එන්නයි මම දැන් මෙතන කියන තැන තමයි. යම් වෙලාවක මම දැන් මෙතන තැනට ආවොත් මම මේ පොහසත් කෙනෙක්ද ස්ත්‍රියවද්ද පුරුෂයද කියන බලපාන්නේ නැහැ. මම දැන් මෙතෙන් යනකොට ටක් ගාලා වැටෙන්නේ මානසිකත්වයට. manussත්වයේ කියන පදනම. ඒක ඇත්තටම මේ සෑහෙන අපි මතක් කරලා දෙනවා. ඔබ පොඩි කෙනෙක් නෙවෙයි උඹට ඕන තැනක manussත් මම දැන් මෙතෙන්ට එන්න පුළුවන්. එනවා විදිහෙන් ලොකුම අරසාව. මේක නැති වෙන්නේ අපිට රාගය ආපුවාම. ද්වේෂය ආපුවාම. මෝහය ආපුවාම. අර මැදට එන්න කතිය නෑ. ඒකට ඕලොමලකම කියනවා. රාගේ තියෙද්දිත් රාගේ දන්නවනම් මම දැන් ඉන්නේ රාගේ කියලා අපිට ඒත් මම දැන් මෙතන කියන තැන උරුමේ ලැබෙනවා. ඒකෝට රාගේ පච වෙනවා මම දැන් මෙතන දිනනවා. ඒ නිසා බුදුරජාණන්සේ කිව්වා මේ අපිට යම් තාක් මානසිකත්වයක් හෝ සෞඛ්‍යයක් තියෙනවා නම් මම දැන් මෙතෙන් දෙන්න මේ තාම නිවන් දකින්න සම්පූර්ණ ටික ටික තියෙනවා. යම් කිසි විදිහට මනස අද නිින්ද නිසා හෝ වේදනාව නිසා හෝ මානසික රෝගයක් නිසා මම දැන් මෙතෙන් ඉන්න බැන්නම් එයාට භාවනා කැප නැහැ කරන්න දෙන්න යන්න එපයි. අල්ලන්න බෑ. වෙන ඕනම කෙනෙකුට අපි බැලුවොත් වැසිලි කැසිලි කරත් අපි අත කැපෙන වෙලාව බැලුවත් දැන් කාටද බයින වෙලාව බැලුවත් අපි ඒ කරන වෙලාවෙදී මම දැන් මෙතෙන් එන්න පුළුවන් නම් කියන්නේ අපේ මේ නිවන් දැකීමේ දොරටු අයවිරිලා නැහැ. උන්තර පුංචි ක්ලේශයක් ආපු ගමන් ඒක අමතක වෙලා ගහගන්න බැනගන්න මරා ගන්න يعني පුංචි දේවල් වලට මිනිස්සු රණ්ඩු කරන තියා බලනකොට තේනවා කොච්චර ඉක්මනට අර මනුස්සකම අමතක කරනවා. ඒතකොට අමතක කරපු තමනුත් අමනුෂ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකකොට දෙයියෝ මොනව කරන්නේ? අසල්ලාසියෝ මොනව කරන්නේ? ඒ නිසා අඩු ගානේ අපි මේ චන සම්පත්තිය කියන දෙවෙනි නැත්නම් දෙවෙනි සඳහන් කරන දුර්ලභම manussත්ව ප්‍රතිලාභෝ කියන. මේ manussත්ව පරි ආස්පරලාභයේ දුර්ලභයි කියන එක දන්නවනේ. මේගේ පහත් වැටේ අපි පහත් තත්ත්වවලට වැටේ අපි නැවත ඉක්මනට හදාගන්න. නැත්තම් තමයි අපි ඇත්තටම Tamanට වෛර කරන අනුන්ට වෛර කරන මේ ප්‍රශ්න ඇති කරගන්නේ. ඒවා මේ විද්‍යාත්මක සමාධියේ විනාරසානන් කියන්නේ තවත් නිවන් අවබෝධයෙන් පොළොනි ඒ සංස කියන්නේ කෙනෙක් වැරද්දක් කරුවයි කියලා මේ පුළුවන් තරම් සමාව දෙන්න සියවතාවක් වැරදි කරුවත් සියවතාවටම සමාව දෙන්න. නමුත් ඒ දුෂ්චර්ය පුද්ගලයා කැත නැතුව 101කටත් වැරදි කරයි කියලා තියෙනවා. හැබැයි ඒ 101 වෙනි සමාවට මසුරු වෙන්න බෑ කියලා. ඒකල කියන ඒත් වැරදි කරන 102ක් සලකා බලන්න. ඒ කියන්නේ උඹ බේරියන් ඊමණස වැරදි කරාට උඹ බේරියන්. ලෝකේ ඇති එහෙම තමයි. ලෝකේ ස්වරූපය ඒක තමයි. ඇත්තටම අපිට ඔගේ ප්‍රශ්න තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ අපි දන්න කෙනෙක් වැරදි කරනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉදාට තමයි ඔය ඒ ඒ බ්‍රහ්මදන්නේ කියලා කියන්නේ එයාට උපදෙස් දීම නතර කරා. ඒ වෙන මොනව කරන්නේ? කියන්නේ ගලේ මුණින් නමලා තියෙන වෙලාවේ වතුරක් කරන්න එපයි කිව්වා. මේ ඉතින් බ්‍රහ්මදාන්න තමයි. ඈ? ඒ කියන්නේ ඊට පස්සේ සරුවත්නාංශගේ ලබන තියෙන ලොකුම දායකය තමයි උපදේශයක් ලැබීම. ඒ තමයි සරුවත්නාංශේ ලෝකෙට දෙන ලොකුම දායකය ධර්ම දායකය. ඒක තමයි අමෘතේ. සරුවත්නාංශ මේ මාස දීලා වැඩක් නැත්නම් උපදෙස් දෙන්නේ නැහැ. ඒ තමයි සරුවත්නාංශ දෙන්නේ ලොකුම දඬුවම. අනික කටටත් එච්චරයි. ඒක සංඝයාලත් මතක් කරා. මෙයාට එක්ක මෙයාට උපදෙස් දෙන්න යන බහරි ගියත් කියන්න බෑ, වැරදුනක් කියන්න බෑ. ඉතින් චන්න ඇමති අර ඒකට කියනකොට කලන්ත ඇදලා එහෙම වැටුණලු. ඉවරයි. ඊට පස්සේ ඉතින් ආය නෑ ඉතින් ජීවිතයක් ආත්මයක් නෑ. අනේ හැදුනේ මුස්ලිම් ඕක නැති කරන තැන මුස්ලිම් මේකේ තියෙනවා මේ කුරානේ. කුරානේ ලියලා තියෙනවා උඹ මේ කුරාන මේ මේ ආගම කට්ටිය නම් තරහ වෙන්න එපා මම මේ කාටද කතා කරන්නේ මං හිතන්නේ මෙතන මුස්ලිම් අය ඉන්නවා කියලා. නමුත් ඒකේ ලියලා තියෙන කුරානේ පැහැදිලිව මම අවබෝධ කරන හරියට උඹ යම් හේතුවක් නිසා ඕනම කෙනෙක් මුස්ලිම් ආගමකට හැරවීම සඳහා ගන්න සටනේදී මචං මරන්න සිද්ධ වුණත් පැකිලෙන්න එපා. මරපන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහොම ජීවත් වෙනට වැඩිය හොඳයි මුස්ලිම් කියලා මැරුණත් හොඳයි. ඒ නිසා උඹට යම් කිසි විදියකට මුස්ලිම් ආගම පැතිරීම සඳහා සටන් කරන්න ගිහිල්ලා උඹ මැරුණොත් අනික් කටේ කියනවා යාගේ මිනිහ හොදන්න නැතුව අල්ලන්නේ කියලා. කෙල්ලින්ම දිවි ලෝකෙට යන්නේ. ඒකල කියනවා උඹ යම් ආකාරයකට මේ මුස්ලිම් ආගමට හැරවීම සඳහා සටන් කරනකොට කොච්චර මිනිස්සු මැරුණත් උඹට පව් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සුද්ධ ආගමක් තියෙන හැබැයි ඔබ එක හෝ මුස්ලිම් මිනිසෙක් මැරුවොත් මුළු මානව ප්‍රජාව මැරුවට වැඩිය දිව්‍යඥාන්ස ඔබට සාප කරනවා. අනේ ඒ වචන යොදලා තියෙන හැටි. ඒ නිසා මුස්ලිම් ආගම විතරයි ආත්මයක් තියෙන්නේ. අනික කටියට ආත්මයක් නැහැ. ඒ නිසා ඌව මැරුවට කුකුලෙක් කපුවා වගේ ඌරෙක් කපුවා වගේ ඉච්චරයි. ඒකේ ගාණක් නැහැ. දෙයයන්ාච ඔබේ හේතු බලන ඔබට තියෙන මුස්ලිම් ආගම පැතිරීම වැඩ කරවන ඔබ හොදන්න නැතුව මිනිහාවට මම බාර ගන්නවා. වැටව මුස්ලිම් කෙනෙක් මැරුවොත් මෑතකදී මොකද වුනේ? නැති මුස්ලිම් මුස්ලිම් අතර සටන්. එතකොට මොකද වෙන්නේ? ඒක කොයි මිනිහද දෙයියෝ බාරගන්නේ? ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය මුස්ලිම් ආගමත් යුදෙව් ආගමත් කතෝලික ආගමත් තුනම ඇති උනේ ඒ බ්‍රාහමණය. දැන් මුස්ලිම් ආගම කතෝලික ආගම අතර යුද ප්‍රකාශය. යුදෙව් ආගමත් එක්ක යුද ප්‍රකාශය. එතකොට ඒ බ්‍රාහමණට මොකෝ වෙන්නේ? අභිනායකතුමා දෙයියා යේසුස් වහන්සේනම් අටරත දීගෙන ෂේප් වෙයි. ඒ කට්ටියගේ ගුරුන් වහන්සේ ගත්තා. එනිසා බුදුරජාණන්සේ ඒ වගේ අර ඒ වගේ தත්වලට අපේ හිත හිර කරලා කොටු කරලා කුරුසෙට තියන අන ගහලා නැහැ. උන්වහන්සේ කිව්වේ කිසිම ආගමකට චෝදනා කරන්න එපා. ඒ කියන්නේ manussත්වයේ සලකන්නේ. ඒ නිසා කවදා හෝ ලෝකයේ මානව නෑ ලෝකාගමක් කරලා කතා කරනවා ලෝකාගමේ පදන වෙන්නේ manussත්වය. එනිසා අපි අඩු ගානේ ආගමික හොඳ මිනිස්සු වෙන්න ඉස්සලා මිනිස්සු වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ආවම මේ අන්දමතිකව භූත වෙලා පිස්සු පිහාට්ට වගේ නටන්න නැතුව මනුස්සකම සලකනවා නම් අපිට ගැටෙන්නේ. ලෝකේ වගේ දේවල් වෙනවා. ඉතින් මම බේරෙන්න ඕනේ කියලා අඩු ගානේ උපේක්ෂාව හරි කරගෙන යන්න පුළුවන්. එනිසා අපි මොනවා හරි මේකට කරන්න ඕනේ කියලා අන්තවාදීව ෆන්ඩමෙන්ටලිස්ට් විදිහට ගියාට පස්සේ දෙයියන්වත් ඒක සනീപ කරන්න බෑ. ඒ ඒ අවුලට ඒ තුවාලෙට බේත් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපි සීලයක් කියලා කියන්නේ මනුස්සත්වයේ ශ්‍රේෂ්ඨ මට්ටමක්. සමාධිය ප්‍රඥාවක් ඒව ඔක්කොම කරනකොට මානසිකත්වයට හිංස කරගන්න එපා. අනික කිසි කෙනෙක් දෙවෙනි කොටල සලකන්නේ අපිට අයිතියක් නැහැ. පුළුවන් තරම් අපි ඒකත් එක්ක தත්ත්වය රැකගෙන හිටියොත් අපි හානියක් කරගන්නෙත් නැහැ, හානියක් කරෙන්නෙත් නැහැ. ඒක තමයි කුසල කියලා කියන්නේ. පිට කිලිටි කරගන්න. يعني ඒ ආගමේ කියන කතාවද? මට බෑ ආයෙ කිව්වොත් තේරෙයි මට තේරුන්නේ නැහැ කියපේ. එයාගේ මේ කෙලස් කතාවක් කරන්නේ නැහැ නේ. පව්පින්ඩක් නැහැ නේකේ. ඒ තියෙන්නේ දෙවියන්ගේ කමාන්ඩ්මන්ට් එක විතරයි. මේ කියන දේ කෙරුවා නම් එච්චර ඒක පින්පව් බැලිලක් නැහැ. ඒ නිසා අපේ එකේ විතරයි ඔය පින්බහිරනේ දන දන පව් කරන එකම එක බෞද්ධයා විතරයි. ඒක තත්ත ඩෙෆිනිෂන් බෞද්ධයා විතර පින්පව් දෙක තියෙනවා. ඉඟටිරි පිම්පව් නැහැ නේද? දැන් දෙයයන්ස මේ කිව්ව ඒක කෙරුවා නම් එච්චරයි. ආයෙ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒක දිහා. ඔව්. භවුණා නෙවෙයි ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ සත්තු එකතන මරලා ඒ සත්තුන් අතර ලේ එකට කලවම් වෙලා විශාල රෝග ඇතිලා සනුවරේ මැරලා යන පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා කපනකොට කවදාකවත් ඒ සත්තාගේ ලේ මේ සතට කලවම් වෙන්න දෙන්න බෑ. ඒ වගේම ඒ නිසා සතා උඩදී කපලා ලේ වැටෙන්න හරින්න ඕනේ. ඉතින් ලෙඩ කපන්නේ ඉස්සලා සතා තමන්ගේ ගෙදර වරු තුනක් තියන්න ඕනේ ලෙඩ නැති බවට බලා ගන්න. මේක ඇතිලා තියෙන ආගමක් නෙවෙයි. ඒ නිසා මේ හරක දැන් අපි මේගේ අලුත් මේ ගෙට ගෙවදින දවසේ හරකෙක් කපන්න ඕනේ නම් ඒ හරක ගෙනල්ලා වරු තුනක් මේකේ ඉන්න ඕනේ. ඉඳලා බලන්න ඕනේ ලෙඩ නැහැ කියලා. වෙන මොකක්වත් නෙමෙයිකේ තියෙන්නේ. එළුවේ කවනවා නම් එළුවා දවස් තුනකට ඇවිල්ලා ගෙනල්ලා ලෙඩ වෙ නැති බව බලන්න ඕනේ. කුරානේ තියෙනවා. ඒ කියන්නේ දෙයියෝ කිව්ව එක. නමුත් ඒක නෙමෙයි කියලා තියෙන්නේ. ඔය මේ සුන්නත් කිරිල්ල නෑම ඔක්කොම වෙලා තියෙන කාන්තාරේ ඉන්නකොට ඇතිවිච්ච පිසුපීජ නිසා සනුවරේ මැරලා යනකොට ඒ සෞඛ්‍ය ප්‍රතිපදා මේ මාවසේතුන්ගේ රතු පොතේ තොච්චරයි තියෙන්නේ. කොමියුනිස්ට් කට්ටියගේ පැවැත්ම සඳහා මේ මේ නීති රකින්න ඕනේ. යුද සබලුන් නානතන කිට්ටුවක කාන්තාවන්ට නාන දෙන්න තහනම්. ඉතින් අපිට තේරෙන මොකද්ද මේක කාරණාව කියන්නේ. ඒ වගේ තමයි බයිබලයේ මේ කුරාණේ තියෙනවා ගොඩක් ඒ සෞඛ්‍ය සම්පන්න නීති වගේ තියෙනවා. ඌරගෙත් වෙලා තියෙන ඌරගේ ඇත්තටම හරි ජරාව කණ එක ඒක ආයේ මේ අර ගැර මේ මේ සෞඛ්‍ය සම්පන්න නැති පරිසරයට එලා වැදලා වැටුනොත් විස බීජ යනවා දිගටම. ඉතින් ඒ නිසා කන්න එපයි කියලා තියෙනවා. ඒ නිසා ඒවා නම් මේ සාමාන්‍ය හේතු සහිත දේවල්. ඉතින් ඒක දැන් ආගමක් වඩටපත් වෙලා තියෙනවා. ඒක නිසා තමන්ම කපනවායි කියලා කියන්නේ කපන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැන් අපේ නීතියත් ඔච්චරම තමයි. දැන් අපේ ලංකාවේ හරකෙක් කපන්න ඉතින් සැන්ටිබෝඩ් සෙන්ටර් ඉන්ස්පෙක්ටර් සර්ටිෆයි කරනවා. සිටි වැගිරු නැතුව කැපුවොත් එහෙම මේ අරුණකට මේ නගර සභාවෙන් නඩු දානවා. අරකේ කියලා කියන්නේ සැන්ටි බොට්ල නෑ. ඒ කාලේ උඹම බලපන්. ඊපස් තුනක කලින් දකින්න ඕනේ සතා. නෙද නෑ කියලා. ගරු ස්වාමීන් වහන්සේ පු탁ජනාගේ සිත්තල අවදියෙන් සිටින සෑම විටම කුසල් හෝ අකුසල් සංඛාර සැදමින් පවතින අයයි කීම නිවැරදිද? එසේ නොමැතිව එකම தত্ত্বය අනිත්‍ය ප්‍රතිපන්ත විඥානයේ ඇති විටද. ඔය කියන්නේ පු탁 පු탁 යන අයගේ සිත්වල අවදීන් සිටන සෑම විටම කුසල් හෝ අකුසල් නැත්නම් සංස්කාර සෑදෙමින් පවතින යයි කීම නිවැරදියි. ඒ කියන්නේ හිතක් පවතිනවා නම් ඒ හැම හිතකම චේතනාව පවතින. ඒ චේතනාව පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනෙන්ජාපි සංකාර කියන සංස්කාර තුනෙන් එකක තමයි තියෙන්නේ. පුඤ්ඤාපි සංකාර කියන්නේ පින් විශේෂය පවතිනවා. අපුඤ්ඤාපි සංකාර කියන්නේ පින් ගැන සඳහනක් නෑ. ඉතින් සාමාන්‍යයෙන් ඔය ඉඳුරම් පිනීමේ වැඩවලට ගිහිලා පව් විශේෂය පවතිනවා. ආනන්ජාපි සංකාර කියන්නේ පින්පව් දෙක නැති තැනක පවතිනවා. ඒක සාමාන්‍යයෙන් අපි දන්නේත් නෑ. ඒ කියන්නේ වුණු කරපු නැති එක නදන්නේ. ඒක දන්නේ පින් හරි පව් වෙන වෙනවා එනකොට තමයි. ඉතින් ඒ චේතනාව අනුව කර්ම රැස් වෙනවා. ඉතින් අර තද බල නිින්දේ ඉන්නකොට ඒත් ඇත්තටම දැමෑතික කර පරීක්ෂණ නම් පෙන්නලා තියෙනවා මොලේ වැඩ නතර වෙලා නැහැ කියලා. මේ දිගටම වැඩ වගේක් යනවා. නමුත් ඒක නිකන් අර ඩේටම් ලයින් එකේ යට. ඒක නිසා ඒක අපි දන්නේ නිින්ද කිල්ලයි කියලා. ඒ කියන්නේ මනුෂ්‍යගේ පුරුෂ ගතිය, රුචි අරුචිකම් නිින්දින් අවතුනා කියලා වෙනස් වෙන්නේ නැහැ ඒක තියෙනවා. නමුත් අර භාවනා කරනකොට කරන්නේ choiceless අවයනසකෙදී පිනක් හෝ පවක් හෝ වෙන්න තියෙන අවස්ථාවට දෙන්නේ නැතුව හිත පුළුවන් තරම් මදහත්ව පවත්තලිනවා. එතකොට වෙන්නේ ආනන්ජාපි සංකාර තමයි එන්න පටන් ගන්නවා. තියෙන බව දන්නවා සිහිය තියෙන බව දන්නවා නිදිනතු බව දන්න නමුත් කිසිම ආශාවක් හෝ තරහක් නැහැ පූර්ව නිගමනක් නැහැ ධානයේදී අපි සංකාරය යන්න යන්න යන්න යන්න යන්න පහළ වෙන චේතනාවලින් වැඩක් නැහැනේ වින දික් වැඩි කරන්න කො සන්තෝෂයක් කො පව වැඩි කරන්න එහෙම එළවුමක් ප්‍රයෝගයක් ප්‍රයත්නයක් නැහැ ඉතින් ඉබේම යනකොට යනකොට අර චේතනාවත් ඉබේම තිබුණත් එකයි නැතත් එකයි මට්ටමටපත් වෙලා චේතනා නිකන් පචවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ කියන විදිහට මම තේරුම් ගන්න තියෙන එක තමයි මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ. ඉඳුරන් හා බැඳිලා නැහැ. නමුත් එතකොට පරිඋත්තාන කෙලෙස් සහ අනුසය කෙලෙස් තියෙනවා. ඒ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ හිතියට ඒක උපචාර සමාධියක් වල අර්පණාට ගියොත් ඒ හිතේ පරිඋත්තාන කෙලෙස් නැහැ අනුසය විතරයි. විපස්සනා කරනකොට ඊටත් ඇටින් තියෙන අනුසයටත් එල්ල වෙලා තියෙනවා. ඒකත් දුරු කරගෙන දුරු කරගෙන යන්න පුළුවන්. ඒක කරන්න නම් අර විදිහට හිත මැදහත් තැනක තැම්පත් වෙන්නේ නැතුව අනුශේ දකින්න හම් වෙන්නේ නැහැ. හසුරු වෙන තරම් අපිට පූර්ණ කුසලතාවයක් එන්නේ නැහැ. නේ ආනෙන්ජාපි සමා මේක කියලා කියන්නේ කයේ කිසිම ඉන්ජන නැහැ. ඉන්ජන කියලා කියන්නේ නලියන ගති. ඉන්ජන නැහැ අනින්ජන. ආනන්ද සමාපatti කියලා හුඟක් වෙලාට පෙන්වන්නේ නිරෝධ සමාපatti වගේ එකක්. يعني සංඥා වේදනා දෙක නැති වෙන්න. පොඩි වැඩක් නෙවෙයි ඔක අර මේ මේ උගේ දරපේ පේසල අන්නේ වස්තුවේ කියන සරුවත් යනසේ ආනන්ද සමාපatti සමවැදුණා. ඒ රහතන් වහන්සේලා තානින් සම්බවත්තේ සමවැදලා හිටියයි කියලා තියෙනවා. ඒකට කයේ හෝ හිතේ නිකන් හොලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත කිලින්ම එහෙමම තියෙන. මෙම් සැලිලි නැහැ. ඒ නිසා කය සැලීමකුත් නැහැ. ඒක වෙන්න බෑ. ඔය මේ කෙලස් කැපීමක් වෙන්නේ නැතුව ඒ කියන්නේ සමත ධානයකින් ගන්න එක එතන සඳහන් වෙන්නේ ආනන්දජාපි සමාපatti උඟක් කරාට විපස්සනාමයි ඒ කියන්නේ අඩු ගානේ අනාගාමි ඥානෙ අනාගාමි මාර්ගේ පන්නලා තියෙනවා ඒක තමයි පිං හිත් පව් හිත් සහ පිං පව් දෙක නැති හිත් කියලා කියන්නේ. ධ්‍යාන පිං පව් දෙකට අදාළ නැහැ නේ ධ්‍යාන. ඔව්. නෑ ඒකේ ඒක තමයි කියන්නේ රූපාවචර ධානයේදී පරිඋත්ථාන කෙලෙස් නැති වුණාට මේ විතිකම කෙලෙස් නැතුණාට අනුසය කෙලෙස් තියෙනවා. අනුසය කෙලෙස් නිදි නිදාගෙන ඉන්න වගේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒව ඕන වෙලාවක මේ කියන්නේ ධාන සමාධිය නැති වෙච්ච කම නැගිටින්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක තාම මේ කෙලෙස් වුණාට තාම මේ මොනවද කියන්නේ පව් බවටපත් වෙලා නැහැ. ඒ පව් ඇති කිරීමේ ශක්තිය වශයෙන් අතර වෙලා තියෙනවා. විපස්සනා කරනකොට කරන්නේ ඒ මට්ටමට යන අතර ඊට අඩිය තියෙන මට්ටමත් බලහීන කරන්න ක්‍රියාත්මක වේගන එන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය හෝ එහෙම නැත්නම් ඔය කියන ආනෙන්ජාපි සංඛාර වගේ තැනට ගියාම ඔය උපචාර සමාධි අර්පණ සමාධි දෙක අතර මැද තමයි කියන්නේ. මේ සමාධි විපස්සනාට යන්න පුළුවන් නෝ යන්න පුළුවන්. නවීන් අයින් තාතේ ඔව් බොම් නිකන් සීතල ගින්දරක් තියෙනවා. සාමාන්‍යයෙන් හිත වේගයෙන් වැඩ කරන අයගේ සංඛාර පහළ වීමද වැඩියයි කිව හැකිද භාවනා තුළින් හිත සංසිඳනකොට කාම්බන විට හිත වැඩ කරන වේගයද ඒ නිසා සංඛාර පහළ වීමද අඩුවයි කිය සිටිය හැකිද ඒක තමයි සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩියෙන් වැඩියෙන් වැඩ කරන්න වැඩ කරන්න தත්ත්වේ පාලනයෙන් තොර. தත්ත්වය කාගේ හරි මේ ඇජෙන්ඩා එකට තමයි වැඩේ යන්නේ. තත් හිමීට වැඩ කරනකොට විතරක් මේ කරන එක කරන්න ඉස්සලා කෙරුවට පස්සේ කියලා තමන්ට වග කියන්න පුළුවන් නැත්නම් ඒක පාලනය කරගන්න පුළුවන් ශක්තිය එනකොට ගාක් වෙලාවට මේ සතිය ඉස්සර වෙනවා කරන වැඩ අඩු වෙනවා ඒ නිසා හිමීට සතියෙන් යුක්තව නිස්සද්දව කියන පද තුන තමයි ඉදින්දා වැඩවල අපි යොදන්නේ slowly mindfully silent කියලා. ඒක උපමාවක් වශයෙන් මේ පන්දිසංශ මතක් කරන්නේ අපි ඉක්මනට ඉක්මනට බත් කෑවොත් ඒ අර බඩගින්න වැඩිකම නිසා කාගෙන කාගෙන කාගෙන ගියොත් එක එක බත් ඇටයක් ඇඹරෙන ප්‍රමාණය හෝ එක එක බත් ඇටයට සම්බන්ධ වෙන කෙල ප්‍රමාණය අඩුයි. ඇත්තට ඉස්සල්ලාම මේ සීනි දිරවීම සිදු වෙන්නේ මුඛයේදී පමණමයි. ඒක සිදු වෙන්නේ කෙල වලින්. අපි ඒකට දිරවන්න දෙන්නේ නැතුව එනේනදී ඉක්මනට ගිලගෙන ගිලගෙන ගියොත් ඒ සීනි බඩට ගියාට පස්සේ දිරවන්න බෑ දීවැඩිය වැඩි කරනවා. එනිසා හපනකොට හොඳට පිටි ආහාර හොඳට හපලා හපලා හපලා හපලා කෑවොත් එතකොට හොඳට හැම අංශුවක් හරහාම කියලා ගියාම බඩේදී බරක් වෙන බඩට කිසි බරක් නැහැ. ඊටු ටික තියෙන්නේ ආම්ල පදනමේ කියන්නේ කටේදී කියන්නේ භාෂ්ම පදනමේ. භාෂ්ම පදනමේ කරන ටික හරියට කරලා දුන්නොත් බඩට බර නැහැ. ඉක්මනට ඉක්මනට කෑවොත් බඩට හරි බරයි, දිරවන්නේ නැහැ, අජීර්ණ වෙනවා. ඒ වගේ තමයි වැඩ ගොඩාක් කරුවොත් සතියෙන් අඩු කරලා ඒ වැඩ ගොඩක් කර්ම රැස් කරනවා පස්සට විශාල කර්ම රාශියක් ඇති වෙනවා. වැඩ අඩු කරලා එනේන වැඩේට සතියේ දෙවොත් එතන එතන දිරවනවා. පස්සට රිපකෂන් එකක් හරි බැක්ලොග් එකක් හරි ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා හිමිහිට සතියෙන් නිස්සද්ද වැඩ කරගෙන යනවන කරන කරන වැඩේ නඩු ඉතුරු වෙන්නේ ඉවරයි. ඒක හරියට හිමිට හිමිට කනවා වගේ. ඉතින් මේක ගාන්ධිතුමා යාගේ දේශනාවෙත් කියලා තියෙනවා හැම ඝන දෙයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්නේ කියලා. හැම දියරයක්ම හපන්නේ කියලා බොනකොට කිරි වගේ දේවල් විදුඩු ගාලා බොන්න එපා. කටට උගුරක් කරන ඒ කියන්නේ ටිකක් වෙලා නැතර කරන්නයි කියන්නේ. ඒ බීගෙන බීගෙන ගියොත් ඒන එන බොන ප්‍රමාණයට කෙල යනවා අඩුයි. හැම දියරයක්ම හපන්න. හැම ඝණයක්ම දිය වෙනකන් කටේ හපල හපල බොණ්ඩ. හැම ඝණයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්නේ කියලා. බුදුජානනාංශයේ ඒකේ වුණක් කියන්නේ පටිසංකායෝනසෝ පින්ඩපාතම් පටිසේවාමි යාව දේව දිග වචනයක් තියෙනවා හැම පිටක් පාසම මෙනෙහි කරන්න. මම දැන් සිවුරක් අඳිනකොට පාටයක් කියලා දීලා තියෙනවා. ඉතින් සීනාසනේ එනකොට පාටයක් කියලා දීලා තියෙනවා. වේදක් වන්දනකොට පාටයක් කියලා දීලා තියෙනවා. දාන පිටක් වාස පාටයක් කියලා තියෙනවා. ඒක තමයි දිගම පාට තියෙන දාන පිටට. සාමාන්‍යව රිෆ්ලෙක්සොලොජි වල කියනවා එක බත් පිටක් 40 සැරයක් හපන්නේ කියලා. ඒ නිසා හුඟක් වෙලාවට අපි එක පිටක් හතර ගත්තාම හතර සැරයකට ඔක ගිලෙන්නේ. ගත්ත ගමන්ම අර ඕජාව ටික විතරක් ගන්නවා. ඊට පස්සේ ටිකක් හපනකොට ගිලෙනවා සර. ඒ කියන්නේ හොඳට ඉක්මනට හැපෙන පොඩි වෙන ටික ගිලෙනවා. ඊට පස්සේ පොඩි පොඩි හයිය ටිකල් ටික ඉතුරු වෙනවා. ඒක හොඳට හපනකොට ඒක සර ඊට පස්සේ මාළු කටු, ওই වගේ පොල් කටු එහෙම තිබුණොත් අනම්මනම් ඒකත් අන්තිමට ඉතුරු වෙනවා. ඒක හපනකොට ඊය පැනලා. නමුත් අපි අර ඉක්මනට ඉක්මනට ගිනවයි කියලා කියන්නේ අරම මොනවත් නැහැ. තොගේට මෝලට යන්නේ නැතුව දාගෙන දාගෙන යනවා. ඉතින් ඒකට බරට හරි බරයි. ඒ නිසා දීවැඩියාව කටේදී නැත කරන්න පුළුවන් කියලා කියන්නේ. මුඛයේදී නතර කරන්න පුළුවන් දීවැඩියාව කියන රෝගේ හිමීට වළඳන්න ඒ වගේම තමයි ඉදින්දා වැඩ කරනකොට ගොඩාක් වැඩ කළා අඩු සතිය යෙදුනොත් ඒ වැඩ සේරගෙම්ම නොතිර වූ නොතේරිච්ච මෝහි රාශියක් ශරීරගත වෙනවා. කරන දේ සතියෙන් හිමීට කරනවා නම් ඒ කරන කරන දේ පිළිබඳව වග කියන්න පුළුවන්. මුලමඳාක දන්නවා. ඉතින් පස්සේ ආයේ පසුසේ නඩු ඉතුරු වෙන්නේ ඉතින් ඒ නිසා ඒ පැවිදි ජීවිතය කිව්වහම ඒ සිනිද්දා තේල ධාරාව අහෝ සීතියාපතෝ කියලා කියනවා වැඩපිළිවෙල නිකන් බොහොම සිනිදු තෙල් ධාරාවක් වගේ තියෙන. වැඩ ගොඩක් කරන්න හදන එක නෙවෙයි කරන්නේ කරන වැඩේ සතිය යුක්තව කරන්න. ඉතින් හරි දැන් කාලේ තියෙන සම්පූර්ණ ඊට අනිත් පැත්ත කාර්යබහුල ජීවිතයට ගියාට පස්සේ මේ සාමාන්‍ය වේගයවත් කරලා ඉවර කරන්න බැරි තෝගයක් තියෙනවා. ඉතින් ඒකට හරි ගස්සන් නම් ඒහා සමාන වේග සතියක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ මම ඔය මොග්ගල්ලාන සාන්නසගේ තියනවා කියනවනේ එහෙම දක්ෂකම උන්වහන්සේට තියනවනේ සරුවචනාංශය ඇරිච්චාම මේ ධානමය මේ මොනවාද මේ විකූර්වණයක් ඕනෙම කෙනෙකුට මේ තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනේට යන්න තේජෝ කසිනේට තේජෝකන් සමවැදිලා අපි හිතමු ආලෝකයක් නිපදවන්න පුළුවන් ගින්නක් නිපදවන්න පුළුවන් ශක්තියක් ඉන්නවනම් ඒකේ ඉඳලා ආපෝ කසිනට යන්න ඉස්සලා ඒ ආපෝ චතුත් අධ්‍යාහනට ඇවිල්ලා චතුත් අධ්‍යාහනේ ඉඳලා කසිනේ වඩලා එතෙන්ට යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය රූටින් එක. මේ ස්වාමීන් වහන්සේ පුරුදු කළ තියෙනවා තේජෝ කසිනේ කෙලින්ම චතුත් අධ්‍යාහනට එන්නේ නැතුව කෙලින්ම මේකට පයින්. මේ ගින්දර නිපදවන ඒත් එක්කම ආපෝ කසිනේ සමාදින්න පුළුවන් සමාජිකමන් දියර විසි කරන්න පුළුවන්. ඒත් එක්කම වායෝ කසිනේ සමාදින්න පුළුවන් හෙඩ් විසිකට රිපෝට් කරන්නට කෙලින්ම ජොබ් එකෙන් ජොබ් එකට යන්න පුළුවන්. ඒ නිසා අර නන්දෝපනන්ත ජාතකයේ ඒ ඒ ණයාට තිබිලා තියෙන ඒ ඒ ශක්තිය. යයින්ද මුගන් කවුරුරි අභිඥා සහිත කෙනෙක් ආවොහම කෙලිම ගින්දර දාලා බලනවා. දානකොට අභිඥාක නම් ගින්දර දානකොට මූට පුළුවන් අරයා කසිනෙට ගිහිල්ලා දීර එන්නේ ඉස්සලා දීරයක් ගහපු ගම එන එකන වැටෙනවා. මේ මේ ශාන්තිට හිතන මොග්ගලන් ශාන්තිට මම ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් ඔක්කොමලා කියනවා සහලවල ඔයා ළඟට යන්න එපා. ගිය සෑම කෙනෙක්ව පිච්චිලා මැරුණා. යන්න එපා. ඔය ගෙයි නම් ඉන්න පුළුවන්. ඔගේ ණයෙක් ඉන්නවා. ඊට මේ chance ගිහිල්ලා ණය ආවිල්ලා කියනවා නිකන් කුඹලා පෙන්නනවා ඵලයන් කියලා. මේ chance කුඹලෝ. ඉන්නේන දෙයට දැම්මට පස්සේ අන්තිමට ණය පාත්‍රයට ගන්න size එකට මිලක් කරනවා. මොකද කසින විකූර්ණය කරලා තියෙනවා. කිසිසේත් මාය හෙඩ් ඔෆිසර් කියලා report කරලා වෙන job එකක් ගන්න ඕනේ. ඒ job එකෙන් මේ job එකට යන්න පුළුවන්. ඒ අර විකූර්ණ ශක්තිය නිකන් කසේ හදාගත්ත පස්සේ ඔළුව වටේ කරකව කරකව ගහන්නා වගේ හදාගන්න පුළුවන්. ඉතින් අර සතිය හුඟාවක් වැඩි වුණාට පස්සේ ඒ වගේ Tamanට හැකියාවල් එනවා. එක එක එක එක වාර්තා කර කර ඉන්න ඕනේ. ඒ සතිය පුදුම විදිහට සම්පූර්ණ සිද්ධිය අල්ලලා දෙනවා. ඒකට හුඟාවක් සංකීර්ණ වැඩ කරත් නඩත්තු කිරීමේ ශක්තියක් එනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තමයි හිමීට කරන්නේ. නමුත් ඒ උනත් මේ හැකියාව තිබුණත් ඒක ආදර්ශයක් වශයෙන් පෙන්වන්න දෙපයි කියලා කියනවා. ඒතකොට ඒක වැරදි ආදර්ශයක් ගන්නවා ආදුනිකයෝ. ඒක පුළුවන්කම තියුණා නොදන්න කෙනෙක් වගේ හිමින් කටයුතු කරන්න ඉගෙන ගන්න කියලා. ඒතකොට නරක ආදර්ශයක් හිටින්නේ නැහැ. කරන වැඩේ නෙමෙයි වැදගත් වෙන්නේ. මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශය සලකලා හැකියාව තිබුණත් බැරි කෙනෙක් වගේ කටයුතු කරන එක තමයි කරන්නේ. විගණේටි සත්‍යපට්ඨානේ අපි මේ ධර්මානුපස්සනාදී බලාපොරොත්තු වෙන්නේ. ඒක දන්නවනම් නීවරණ වල බල බිඳිනවා. සතිය බල වැඩි වෙනවා. ඒ කියන්නේ බුදුජානක කිව්වේ හැම මේ පටිච්චසමුපාදයෙන් පළවෙනිම තියෙන අවිද්‍යාව. දන්නේ නැත්නම් සේම කවුකලයක්ම සිද්ධ වෙනවා. දන්නවනම් විද්‍යාව නම් පහළ වුණේ සංස්කාර නැහැ, විඥාන නැහැ. අනිත් පැත්ත තමයි යන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ පව් හෝ වේවා, පින් හෝ වේවා වෙන දේ දන්නවනම්. කනකොට රාත්තල් ගන්න දන්නවනම් මැටි කෑවට කමන්නේ. ඒ කියන්නේ කනකොට කාපන් කිරලා. අනුගාන මෙච්චරක් දැන් කාලා තියෙනවා කියලා දන්නවනේ ප්‍රශ්නයක් නැහැ. මේක වෙලා තියෙන්නේ දන්නෙත් නැහැ. ඒක කියන්න කැමතිත් නැහැ. ඉතින් කියනවා කිව්වොත් එimhe හරි ලැජ්ජාවක් කියලා වහගන්න. වහන්න වහන්න කෙලස්. සතියන සතිය ඔක්කොම සත්පුරුෂයන් ඉදිරි පිට අඩුපාඩු ටික එලි කරගත්ත ගම ඒ වගේ බල බිඳිනවා. ඒක දිහුඟාක් කියලා හරි කියන්නේ මේ කොම්පෝස්ට් හදන වැඩ පිළිවෙල. කොම්පෝස්ට් හදනකොට කියලා කියන්නේ එපාම කරව කුණු ටික සේරම කුණු මුල්ලට දැම්මොත් විස බීජ හැදෙනවා. අවුවට දැම්මොත් කොම්පෝස්ට් වෙනවා. ඕනෙම කුණා. නිසා අපිට කරන්න තියෙන්නේ ධර්මයේ තියෙන තැනට අපේ අඩුපාඩු පෙන්වනොත් ධර්ම විචේක හදලා කුණ කපලා ධර්මයක් පෙන්වනවා. හංගන්න ගියොත් කෙලෙසයි. නිසා සත්පුරුෂන් ගාවදී පුළුවන් තරම් අපේ අඩුපාඩු කම් මතු කරන ආනාපාන කරනකොට එන අඩුපාඩු කම් දැනගෙන සක්මන් කරනකොට එන අඩුපාඩු කම් දැනගෙන සාකච්ඡා කරන්න කරන්න කරන්න ඒ වගේ බලපෑම. ඒකයි මේ නිවර්ණ කියන එකයි භවනා කරන ඉන්ද්‍රයන්නේ. ඒක එක නිවර්ණයක්. يعني භාවනා මුලින් කරගෙන ගියත් පස්සේ නිින්ද නොයන්නේ. ඒක දෙපැත්තම තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කර එක තැනකදී මේ ලෝකෙ හොඳට නිදා ගන්න පුරුෂ හතර මාත් එක්කනේ කියලා. ඒ කියන්නේ මේ බුදුරජාන්සේ වෙලාවේ සතපෙලා හිටියේ මේ බැක්ටීරියාවනේ. කොළ වැටලා ඒ කොළ ගැත්තේ මේකට දෙපිට සිවුරකට ෂෝක් එකට බුදි. ඉතින් ළඟදී ආන කෙනෙක් ඇවිල්ලා අහනවා සමනේ ඔබ හොඳට බුදිය ගත්තද කියලා. මොකද හරි සීතලයි මෙතන ඉන්න බෑ. ඊටසේ බුදුරජාණන් දේශනා කරන බබුන මේ ලෝකේ හොඳට නිදා ගන්න කට්ටිය අතර මාත් කෙනෙක් කියලා. ඒ කියන්නේ උන්වහන්සේට අවශ්‍යතාවය තියෙන ඕන තැනක ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මොකද ඒකින් අදහස් කරන්නේ නැහැ මේ නිින්ද අනුග්‍රහ කරනවා නිින්ද වැඩි කරනවා කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. නමුත් මේ සාරිපුත්‍ර සාංශ කියලා තිබුණා යෝගාවචරයා දවල්ට රාත්‍රී සංඥාව අරගන්න. වාක්ෂණ ගින්න තැන් වල පැත්ත කරලා හැංගිලා නිකන්. රාත්‍රියට දිවා සංඥාව ඇති කරගන්න. වැඩ කරනවා. ඒ කියන්නේ භාවනා කරන යනකොට ඒ නීවරණ නැති තත්ත්වයටපත් වුණා නම් කාරණා දෙකක් එනවා. එකක් තමයි හිත දිගටම වැඩ. දෙක නිින්දක් අවශ්‍ය නැහැ. විඥානරාම සෝන්සේ සඳහන් කරන්නේ ගොඩින් මාත්‍රලෝක ඇවිත් දාසේ උතුම සතුටක් කිව්වා. හොඳට සතියෙන් ඉන්නකොට හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා වෙනම විස්්‍රාමයක් ඕනේ නැහැ. කිසිම වෙලාවක ඕනට වැඩි ශක්තික හානියක් වෙන්නේ නැහැ. සමාකාරව යන්නේ දිසාවේ වැඩිම හාන්සි ලබු තියන්න ඕන කමක් නැහැ. චාරිත්‍රයට කරාට කියනවා ඒ උනත් හාන්සිලා ඉන්නේ කියලා. මම හිත දිගටෝම යනවා. ඒ ගියාට අර කිව්වාගේ පුරුද්දට අකුසලෙට නෙවෙයි යන්නේ. ඒක කරගෙන ගිය භාවනා බුද්ධ අනුසතිය කරේ මොකක් හරි වැඩ කරන්නේ අරමුණේම තමයි. මනසිකාරේ වැඩ කරන්නේ. ඒ නිසා ඉස්සර වස් කාලේදී ස්වාමීන් වහන්සලා මේ උපදේශ දී ගන්නවල තම තමන්ටම පළවෙනි වස් තුන් මාසේ ඉස්සල්ලාම පැය 4ට අඩු කරනවා. වෙනද පැය 6යි සාමාන්‍ය කාලසටහන. වස් කාල නිසා මම පළවෙනි මාසේ පළවෙනි මාසේ පැය 4ට අඩු කරනවා. දෙවෙනි මාසේ පැය 2කට අඩු කරනවා. තුන්වෙනි මාසේ පුදියන් නැතුව ගත කරනවා. ඒ කියන්නේ ඉන්ටෙන්සිෆයි කරනවා ඉන්ටෙන්ඩින් වැඩි කරලා වැඩි කරලා එහෙම කරනවා වගේ අදිෂ්ඨාන තියාගන්නවල මොකද මේ මේ නිින්ද කියලා කියන්නේ කෙලස් ජය ගැනීම. භාවනා කරනකොට නමුත් ඒකේ අනිපැත්තකුත් තියෙනවා ඔය මේ රෝග තියෙනවා ඉන්සොම්නියා. නිින්ද නොයන රෝගේ ලෝකේ තියෙන භයානකම රෝගයක්. මොනවාක්වත් නැහැ මනුෂ්‍යට අය දරන්න බෑ. උදෙත් නෑ රැහත් නෑ නිින්ද යන්නේ. ඒක මේ භාවනාවේ කන්නේ ඒක මේ සාමාන්‍ය බ්‍රේන් ප්‍රෙෂර් එකක් හිටවට පස්සේ නිින්ද යන්න දෙන්නේ නෑ. සුමාන අධ්‍යයක් විතර ඒකට ගියොත් ආයෙ මුන්න වෙන වදයක්වත් ඕනේ නැහැ. දීරා දෙකේම මට නිින්දන්නේ නැහැ කියලා මේ වැටලා ඉඳ වෙච්චාම හරි අමාරු. ඒ නිසා ඒක අර ඔය කියන මේ භාවනාවෙන් නිින්දන යාම වෙහෙස කරන්නේ නැහැ. ඉතින් නැගිටිනකොට අර කඩෙත්තු ගති නැහැ. හොඳට තේරෙනවා. ඒ හේතුව මොකද නිින්දක අවශ්‍යතාවයක් නැහැ. එතන එතන එතන නැවතිල්ල වැඩ කරලා තියෙන්නේ ශක්ති හානියක් වෙන්නේ නැහැ. ඒක මේ රිට්‍රීට්ස් වලදී වෙනවා. දුවට මහන්සිලා වැඩ කරන යනකොට පිටි ටිකදී වෙනද 8ට පුදින එක නම් 9ට. 9 එක නම් 10ට. සමහරව කනුවට ඒත්ලා නිකම්ම පුදිනවා. නමුත් අර හඳාය පැත්තෙම උඩට එනවා.